බනහන්න. වටත් තරම් දෙන්න මට. ගෞරවනීය මහා සංඝරත්නයේ අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි බ්‍රහස්පතින්දාවක් අද අපි ඉහළ ධර්ම දේශනා පවත්වන වේලාවක් සීලමු දෙනා ධර්ම දේශනා සඳහා tempත් වෙමු tempත් වෙලා සාදුකාරය පවත්වමු නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ යෝපිසෝ බික්ඛු අපත්තමානසෝ අනුත්තරං යෝගක්ඛේ මම්පත්තේ මානෝ විහෙරති සෝපි සබ්බං සබ්බතෝ අ비ජානාති තී කරුකටේතු සංගරත්නයේ අවසරයි ශ්‍රද්ධහා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ මූලපරියාය සූත්‍රයේ සබ්බ ධම්ම මූලපරියාය සූත්‍රයේ මේ සීක පරවේ ගැන හිත යොදලා තියෙන අවස්ථාවක් ධර්ම මාත්‍රකාවක් මතු කරගත් අවස්ථාවක්. ඒකෙදී භාවනා යෙදී තාම වැඩ ඉවර කරගත්තේ නැති අපත්ත මානසෝ අනුත්තරං යෝගක්කේම පත්තේ මානෝ ඒ අනුත්තර වූ යෝගක්ෂේමේ පතන්නා වූ යෝගාවචරය. දන්සේක කියන නම තමයි පාලිය සඳහන් කරලා තියෙන්නේ. ඒ කියන්නේ ආර්යත්වයටපත් වෙච්ච නැති අනිකුත් ආර්ය පුද්ගලයෝ කියලා කියන්න පුළුවන්. නැත්තම් ආර්යත්වයට මූලික සුසුකම් තියෙන ඇත්තෝ. ඉතින් ඒකේ නා ලෝකේදී ආ බලන හැටි ආකාර 24කට ਸਰුවචනanse පෙන්නනවා. අපි ගිය වාර දෙකේදී ඒකත් නානත්ත කියන පද දෙක අනුව මේක උත්සාහ කරන තේරුණා. මුළු සමස්තේම එකම පද්ධතියක් විදියට දකින්න ගතියකුත් තියෙනවා. ඒ පද්ධතිය ඇතුළත මේ පණ ඇති මේ පණ නැති මේ ගෑනු මේ පිරිමි මේ පැවිදි මේ උපවිදි ආදී කොටස් බෙදලා බෙදලා බෙදලා බෙදලා අර ඒකකයක් අරගෙන අංශුවක් අරගෙන ඒක බලන ගතියකුත් තියෙනවා. අන්නේ විදිහට මේ නානත්වයට බදලා බලන ගතිය සහ නැවත සැරයක් ඒ නානාවට බෙදිච්ච වල ඒකත් විතර දාලා බලන ගතිය කියන එකත් ලෝක විග්‍රහයේ පැතිකඩ දෙකක්. ඉතින් ඒ දෙක අනුව බලනකොට පෘතජ්ජනයා සාමාන්‍ය නානත්වයේ ඉන්නේ. ඒකමයි පෘතක් කියලා කියන්නේ. ඒකේ නා විවිධ කාම වස්තුන් වල එකින් එකට එකින් එකට ඇලෙමින් ගත වෙනවා මේ සමස්තයේම කෑල්ලක් මේ ඉන්නේ. ඒ කොයි එකෙම සමස්තය නියෝජනය වෙනවා කියන එක යාට හිතෙන්නේ නැහැ. යා හිතන්නේ මේ තියෙන කෑල්ල මට මං සතු කරගන්න ඕනේ. ඒක හොඳ කෑල්ල. ඒක මුල් ලැබරිය. ඉතින් ඒකට ආශා කරනවා. නමුත් මේ ඔක්කොම කෙසෙල් තමයි කියලා හිතෙන්නේ නැහැ. අන්න ඒ වගේ ඒකත්ව නානත්ව කියන එකේ විශාල වෙනසක් තියෙනවා මේකෙදි කියනවා ඒකත්වයට යෑම ආගමික දර්ශනයක් විදිහටත් නානත්වයට යෑම පෘථග්ජනයාගේ තියෙන විද්‍යාහුරු ගතියක් කියන. විද්‍යාව යන්නේ කඩාන කඩාන කඩාන කඩාන කඩාන පුංචි එක අල්ලන්න යනවා. බෙදා බැලීම විග්‍රහය විච්ඡේදනය තියෙනවා. සමස්තය ගත්තාම සියල්ලන් දියන්නාස විසින් මවන ලද්දේ සියල්ල තියෙන දෙයනාංශය ඇතේ උඹට කරන්න දෙයක් නැහැ. ඔන්න ඔය දෙක මැද ඉඳගෙන තමයි සරුවච්චන් වහන්සේ ඔය ඒකත්වයටත් අහුවේ නැතුව නානත්වයටත් අහුවෙන්නේ නැතුව මේ මෝඩයට නම් පේනවා මේකේ සමස්ත දෙයයන්ස් මෙවුවා වගේ නමුත් ඕනනම් කපල කොටලා බලන්න පුළුවන්. ඒ කපල කොට බැලුවොත් ඒ හැම එකක්ම දුන්නේ න්‍යාය පත්‍රයක් තියෙනවා. අජීවි න්‍යායක්. දෙවියෙක් නෙවෙයි. ඉතින් ඒ නිසා නානත්වයටත් බුදුරජාණන් ශ්‍රී ඉද දුන්නා ඒකත්වයටත් ඉද දුන්නා. ලෝකේ තියෙන ආගම් වලින් එකම එක ආගමයි තියෙන්නේ. ඔන්න විදියට මේ නානත්වයට ඉඩ දෙන, කපා කොටා බැලීමට ඉඩ දෙන. ඕකෙන් තමයි ලෝක විද්‍යාව කියන එක පටන් ගත්තේ. නිසා බුද්ධ ආගම විදුහුරුයි කියන්න ඕනේ නැහැ. අපිට කියන තියෙන්නේ විද්‍යාව කියන්නේ බුද්ධ ආගමෙන් කොපි කරගත්ත දෙයක් කියන එක විතරයි. ඒකට නානත්වයේ එහෙම වුණාට ඒකත්වයේ කියලා කියන බුදුරජාණන්සේ බාරගත්තේ ওই අනික් ආගම් කියන දෙයන්නාංශ මේක සියලු දේ මමලාදී ඉන්ටෙලිජන්ට් ඩිසයින් කියලා එකක් නෙවෙයි. මේක න්‍යායපත්‍රයක් දුවන්නේ ඒකත්වයටත් නානත්වයටත් දෙකටම බලපාන න්‍යාය කම්ම නියාම, චිත්ත නියාම, ගති බීජ නියාම, උතු නියාම කියලා හතරක් දාලා තියෙනවා. කොච්චර පුංචි අංශුටත් ඒක බලපානවා? සමස්ත පද්ධතියට බලපානවා. ඉතින් ඒක නොදැන මේ සමස්ත පද්ධතිය වෙනස් කරන්න පුළුවන් කියලා හිතන අමන මනුස්සයාට තමයි පුත්තජනය කියලා කියන්නේ. නමුත් මේ මිනිස්සුන් තුලම ඉන්නව කට්ටියක් කපල කොටලා බල්ලා පුංචි කරලා ඒ කොටස් පිළිබඳ දැනීමේදී යම් ප්‍රමාණයකට පරිසරය පාලනය කරගන්න පුළුවන් කියන එක තේරුම් ගත්ත කොටසකුත් තියෙනවා. ඉතින් ඒ කොටස් දෙකින් එකටවත් ඔය ඒකත් වෙනානත්වේ හරියට තේරුම් ගන්න නැහැ. ඉතින් දැන් මේ අද ගන්න හදන්නේ සබ්බ කියන පදේ. සමස්තය කියන පදේ. ඉතින් ඒක ඒ බුද්ධහගේ මේ පවා යෙදිලා තියෙන ආකාරය බලනකොට පසුබිමට සාපේක්ෂව තේරුම් ගත්තේ නැත්නම් ආයසරයක් ඒකත්වයට නානත්වයට වැඩෙනවා. සබ්බ කියලා කියන්නේ සමස්තය දත යුතු මොකද්ද සමස්තය? සියල්ල කියලා කියන්නේ මොකද්ද කියලා. ඉතින් අපි දාන්නවා සරුවච්චන් වහන්සේ සවාසනා සකලක්ලේශ දුරු කිරීම නිසා ඒ සම්මා සර්වඥතා ඥාණයටපත් වුණා. නමුත් රහත් වෙන්න සවාසනා සකලක්ලේශ දුරු කරන්න ඕනේ නැහැ. සාමාන්‍ය කාම තණ්හා භව තණ්හා විභව තණ්හා දුරු කරනකොටම රහත් වෙනවා. ඒ නිසා සර්වඥාන්සයට අවශ්‍ය කරන්නා වූ තරම් පාරමිතා සාමාන්‍ය ශ්‍රාවක බෝධියට පසේ බුද්ධත්වයට අවශ්‍ය නැහැ. ඒත් රහත් වෙනවා. රහත් භාවයේ නම් තුන් දෙනාගේ වෙනසක් නැහැ. සම්මා සම්බුද්ධත්වයයි පච්චේක බුද්ධත්වයයි ශ්‍රාවක බෝධියේ රහතන් වහන්සේලා අතර සමානයි. අභ්‍යන්තර සාසනේ බාහිර සාසනේ තමයි වෙනස්කම් තියෙන්නේ. ඒ සඳහා සරුවචන් වහන්සේත් සර්වඥයි කියන නම ඇවිල්ලා තියෙන්නේ සියල්ල දන්නවා කියන එක. ඉතින් මේක සර්වඥාන්සේ වැඩ ඉන කාලෙම අනිකුත් ආශාස්ත්‍රු තිටිය සත්‍යාස්ත්‍රු විශේෂම නිගණ්ඨනාත පුත්ත වගේ කියාගෙන හිටියම සියල්ල දක්නා වූ සියල්ල දන්නා වූ ඥානයක් තියෙනවා කියලා. ඉතින් ඒ නිසා විශාල පිරිසක් එයාව අනුගමනය කරා. එහෙම කෙනෙක් ඉන්නවනම් අනිවාර්යයෙන්ම අනුගමනය කරන්න ඕනේ. නමුත් කාටවත් බෑ ඇත්තටම යා සියල්ල දන්නවද සියල්ල දකින්නවද කියලා කියන්නේ. මොකද අනුගමනය කරන්නන් සීමිත මනසක් ඇති කෙනෙක්. ඉතින් ඒගොල්ල කියනවා අපේ ශාස්ත්‍රුණ වංශයට සියල්ල දක්නා වූ සියල්ල දන්නා වූ ඥානයක් තියෙනවා කියලා. ඉතින් එතකොට ඒ ශාස්ත්‍රුණ වංශේ ඒගොල්ලෝ අදාහ ගන්න මුන්ට විතර ඥානෙ තියෙන්නේ. අනික් මිනිස්සුන්ට දැනුමක් නැහැ. දන්න මිනිස්සු මං පිටිපස්සේ එනවයි කියලා දෙගොල්ල පිටකසා ගැනීමක් තමයි කරේ. ඉතින් සර්වජන් ආංශ ළඟටත් ඇවිල්ලා මේ නිකණ්ඨනාත පුත්‍රේ ගෝලියෝ ඇවිල්ලා කියනවා මගේ සාසුණාන්තේ සාරුවඥා කියලා සාරුවඥා ආංශ කියනවා එහෙම සාරුවඥා නම් මේ මිනිස්සු නැති ගෙවල් ඉස්සරහා පින්ඩපාතේ පාත්‍රය තියන හිටගෙන ඉන්නේ මොකටද කියලා. දැන් සරුවඥයන් දැනගන්න එපා මේක විතර කවුරක්වත් නැහැ කියලා. වෙන මොකක්වත් ඕනේ නැහැ. සරුවඥයන් බල්ලෝ කවලා කන්නේ මොකද කියලා. බල්ලා ඉන බව දැනගෙන දුවන්න පුළුවන් වෙන්න eBay. බොහොම සුළු කාරණාවල් ටික බුදුදන්සේ කියන්නේ. අපේ අද බෞද්ධයටවත් මේ ටික මතක නැහැ. එන්න එන එකන පිටිපස්සේ යනවා. සරුවඥම තමයි. එන එන එකන සරුවඥයි. අත ගාව පමණින් අත දික් කළ පමණින් සාහත් කරනවා, සෝවාන් කරනවා. ඉතින් දෙගොල්ල පිට කතා ගැනීමක් කරනවා. එක්කෙනෙක්වත් දන්නේ නැහැ. මේක ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන් ක්‍රමයක් මේ නොදරුවන්ට තියෙනවා. සාමාන්‍ය බුද්ධිය තියෙනවා. ඒ ටික මතක නැහැ. මොකද අපි හුඟ දෙනෙකුට සාමාන්‍ය බුද්ධිය නැහැ. අන්න එවැනි තත්ත්වයක් අද බලනකොට සීක පුද්ගලයේ කොහොමද මේ සබ්බ කියන ಪದේ තෝරන්නේ? පෘ탁ජනේ කොහොමද තෝරන්නේ? ඒ වගේම රහත් වුණාට පස්සේ කොහොමද මේක තේරෙන්නේ? කොහොමද බුදු වුණාට පස්සේ මේක තේරෙන්නේ කියලා බැලුවොත් මේක දැන් දාර්ශනික ප්‍රශ්නයක්. දාාර ප්‍රශ්නයක්. ඉදින්දා ජීවිතයට අදාළ ප්‍රශ්නයක් නෙවෙයි. නමුත් අප කරා පැමිණලා එක එක නයිපෙන පෙන්න ගැරන්ඩියෝ දකින්නකොට අපිට බලන්න වෙනවා චෙක් කරලා මේ අනික් අයට වැඩිය මොකද ඔයා කියන මේ විශේෂත්වයේ ඒකට එයා පෙන්නනවා පෙනේ පුම්බනවා. ඒකට බලන්න පුළුවන් ওই කියන දේ එහෙම ප්‍රත්‍යක්ෂණය කරලා බලන්න පුළුවන් දෙයක්ද නැත්නම් නිකන් ඇදහිල්ලක්. එහෙම නැත්නම් ලස්සනට කරන වැඩක්ද? රූප ප්‍රමාණය නිසා අදහනවද? නැත්නම් ഘോഷා ප්‍රමාණය කියලා අනික් කට්ටිය ഘോഷා කරන නිසා අනික් කට්ටිය ජනප්‍රිය නිසා අදහනවද? නැත්නම් ලෝක ප්‍රමාණය ගියා රූක්ෂ ප්‍රතිපත්තිය අදහන නිසා අදහනවද? එහෙම නැත්නම් ඇත්තටම ධර්මය දන්නවද කියලා. ඉතින් ඒකට චෙක් කරන එක නත් ධර්මය දැනගෙන හිටියොත් නම් ලේසියෙන් අහුවෙන්නේ නැහැ. එහෙම නැත්නම් අහුවෙනවා. ඉතින් ඒක නිසා ශේක පුද්ගලයා එතකොට භාගයක් අහුවෙනවා භාගයක් අහුවෙන්නේ නැහැ. එයා භාගයක් කාලා තියෙනවා. ඒ නිසා දන්නවා මේක එක්කන එනකොට බඩු විකුණ ගන්න ඕන නැත්නම් මේගොල්ලෝ තම තමන්ගේ ඒ බඩුව ඔක්කොම සීලා දෙනවද දෙනවා කියලා කියනවා. ඒකයි බඩු විකුණන ස්වභාවය තමයි. අපිටත් බඩුව ඕනේ තමයි. නමුත් ඒකේ ඒ තරම කණ්ඩ ඕනේද කියන එකයි. ඉතින් ඒ නිසා සීක පුද්ගලයා බලනකොට සබ්බන් සබ්බතෝ අභිඥාය සබ්බන් න මාමඤ්ඤය කියලා බුදුරජාණන්සේ සඳහන් කරන මේ සියල්ල මතින් මඤ්ඤනා කරන්න එපා. තණ්හා මාන දිට්ටි කරන්න එපා. ඔක නැවත සැකමසුව බලපන්. ඔය නැවත නැතත් බලපන්. සබ්බම් මාමඤ්ඤී සබ්බස්මින් මාමඤ්ඤී මම සර්වයේ ඉන්නේ මගේ ගුරුන් වහන්සේ සර්වයේ ඉන්නේ අනික් කට්ටිය මැට්ටෝ කියලා ඒ වගේ දෘෂ්ටිකට යන්නත් එපා. එහෙනම් සබ්බතෝ මාමඤ්ඤි සර්වේ කෙරෙන් ලෝකේ බණිටත් එපා. සබ්බං නාබිනන්දති. මා මාබින මා අබිනන්දති. ඔය සර්ව කියන එක ඔච්චර ඉහළ තියලා කතා කරන්න එපා. ඒ සර්ව කියන එක කෙලස් කපනවා නම් විතරක් ඇත්ත. කෙලස් කපන්න නැත්නම් ඒක ඇති වැඩක් නැහැ. නැත්නම් නිකන් බොදු කලාව සඳහා වූ කලාවක් පමණයි. ආගම සඳහා වූ ආගමක් පමණයි. උඹට කෙලස් කැපෙනවා නම් එනවා වටිනවා. ඒකල බුදුරජාන් වහන්සේත් කියනවා දුක්ඛම් පරිඤ්ඤය. දුක හාස්පතිම දැනගන්න ඕනේ. දුක සියල්ල දැනගන්න ඕනේ කියන්නේ. ඉතින් අපි ළඟ තියෙන දුක ප්‍රතික්ෂේප කරලා සැප පිටිපස්සේ යන්න හදනවා. ඉතින් යන්න යන්න යන්න යන්න යකාට බයිලා රෑ දුවන් දුවන් පස්සේ යකා පිටිපස්සේ ගෙලවනවා වගේ තමයි දුකමයි එලවන්නේ. ඉතින් ඒ නිසා අපි මේ දුක පිළිබඳ ਸਰවය දැනගත්තාම සමුදේට තමයි හිත යන්නේ. යම් වෙලාවක යමක් පිළිබඳව දත හැකි සියල්ල දැනගත්තට පස්සේ ඒකේ යොමුව තියෙන්නේ Nirodheට. අපි ගත්තොත් ආස්වාස් ප්‍රසවාස දෙකේ ආස්වාසයටවත් මුණ දාන්න බැරි කට්ටිය භාවනා කරන්න බෑයි කියලා කියනවා. ඒකට කියනවා පිම්බි මැකිලින් බලන්න කියලා. ඒත් බෑ කියනවා. ඒකට කියනවා සක්මන් කරලා බලන්න කියලා. ඉතින් ඒකටත් කියනවා මොනවත් තේරෙන්නේ නැහැ කියලා. ඒ මොකද ඒගොල්ලෝ බලාපොරොත්තු වෙනවා මේ සක්මන් කරනකොටම පරියන්කට ගිය ගමම ওই කියන මහා අභිඥාවල් එයි කියලා. මොකක්වත් වෙන්නේ නැහැ මේ සාමාන්‍ය දෙයක් තියෙන්නේ. කොයි වෙලාවක හරි හිතනද ආස්වාද ප්‍රසස් වැටුණයි කියලා. වැටුණා පස්සේ ආස්වාද ප්‍රසස්සේ 11 ආකාරයකට බලන්න කියනවා සරුවචනා. ඒකේ පැති බැලිය යුතු පැතිකඩ 11 මිටි හරි අමාරුයි අඩු ගානේ ආනපානෙවත් බලන්න බැලුවට පස්සේ අතීතනගත පච්චුප්පන්න කියලා මේ අස්පනා අපිට තියෙන ආනපානේ එන්න ඉස්සල්ලා ආනපානේ කොහොමද මේ දැන් එන්න හදන එක. ඇවිල්ලා යන හැටි ඊටසේ ගොරෝසු ආනාපානේ, සිවුම් ආනාපානේ, ඇතුළතින් ආනාපානේ, පිටතින් ආනාපානේ, ප්‍රිය ආනාපානේ, අප්‍රිය ආනාපානේ, ළඟ ආනාපානේ, දුර ආනාපානේ කියලා 11 ආකාර තියෙනවා. මේ 11 ආකාරයේම දැක්කනම් දක්නාසුලෝ භාවනා කරානම් ඒ කෙනාට ආස්වාද ප්‍රසවාසයේ Nirodhe තමයි පේන්නේ. ගෙවි යෑම තමයි පේන්නේ. ඒ නිසා ඒ ගෙවි යෑම දැක්කා නම් කලකිරීම ඇති වුණා නම් ඔන්න සබ්බ කියන පදේ තේරුම් ගන්න පුළුවන්. ඉන් එපිට යම් කිසි කෙනෙක් තාම ආනාපානය පිළිබඳව ගූඪ හැඟීමකින් গুপ্ত හැඟීමකින් අම්බෝ කියලා බලා ඉන්නවනේ ඒ කියන්නේ තාම දැකලා නැහැ කියන එක. දැක්කනම් Nirodhe දකින්න. අපි මෙතෙක් කල් ලෝකේ මොනවා හරි දෙයක ආශාව තාමිතුලා තියෙනවනම් දැකලා නැහැ. දැක්කනම් ඔකේ ඔය කියන ආශාව ගන්න දෙයක් ඇත්තේ නැහැ. ඒ ඒ දැකීම ඇති වෙන්නේ ඒක ළඟ ඒක තුල ගූඪ ආශාවක්, ගූඪ ශක්තියක් තියෙනවා කියලා අපි මේකට ආරෝපණය කරන දෙයක් මිස ඒ වස්තුවේ නයිසાર્ගික විශේෂත්වයක් නැහැ. ඒක හරි වටිනවයි කියලා අපි හිතුවොත් වටිනවා තමයි. අපිට වටින දෙයක් ඊටාම් වර්ණවත් දෙයක් බල්ලන්ඩ වටින්නේ නැහැ. මොකද බල්ලන්ඩ පාට පේන්නේ නැහැ. ඌ වර්ණාන්දයි. ඒ නිසා ඌට ඒ විචිතුරු මොකක්වත් ඌට නැහැ. බල්ලට අසුචි වටිනවා අපිට වටින්නේ නැහැ. ඉතින් අපි කොච්චර කිව්වත් බල්ලෙක් ඇවිල්ලා අපිට කොච්චර ලෙක්චර් එකක් දීලා කිව්වත් මේ අසුචි මේ මේ රස ගඳ වර්ණ තියනවා කියලා අපිට වෙන්නේ බලු කතාවක් කියලා. අපිට තේරෙන්නේ නැහැ. ඒ වගේම අපි ගිහිල්ලා කිව්වත් එහෙම මේ කැම මේෂ මේ මේ වර්ණ තියනවා කියලා බල්ලා කියයි පිස්සුනේ මොකට වර්ණේ කණ්ඩද? අර ලස්සන ගෑණියක් බැඳලා මිනිහෙක් බැඳපු දාසිලා ගෙදරලු මොනවක්වත් කරන්න කිව්වා. ඉතින් මොනවාරි කියන්නේ අනේ ඔයා හරි ලස්සනයි කියනවා. ඉතින් අර ගෑණි කිව්වල ලස්සන ඛණ්ඩ දවාහි ඊළ කිය කරේ හම්බ කරපේ කිය. ලස්සන කියලා ඛණ්ඩයි. චූහගේ පිස්සු විකාරයක් මේකේ තියෙන. ඉතින් ලස්සනයි කියනකොට ගෑණිත් ලස්සනයි. ගෑණිත් ලස්සන ඇති. නමුත් ගෑණිගේ ලස්සනයි කිය හිතේට ඛණ්ඩ දෙයක් හම්බ වෙන්නේ නැහැ. හම්බ කරන්න ඕනේ. ඉතින් හම්බ කරන්න යන ගෑණිකෙන් වෙන් වෙන්න ඕනේ. ආන්න ඒ වගේ මේ සබ්බය කියන එක කවදා හෝ දැක්කනම් නැත්තම් මේ දුක ආත්පසින් පරිඤ්ඤය කරා නම් ඊට තේරෙනවා මේකට මං විසින් ආරෝපණය කරන ලද තෘෂ්ණාවක් මිස වස්තුවක ආවේනික නයිසර්ගික ආසාවක් හෝ තරහක් ඇත්තේ නැහැ. බලන දෘෂ්ටි කෝණේ හැටියට තමයි තියෙන්නේ. ඒ නිසා හැම දෘෂ්ටි කෝණයකින්ම බැලුවොත් 11 ආකාරයකින් ඒක ඊට පස්සේ කින් දුරස් වීමක් සිදු වෙනවා. විමුක්තියක් සිද්ධ වෙනවා. වෙන්වීමක් සිද්ධ වෙනවා. ඒක විරජ්‍යති නිබ්බින්දති නිබ්බින්දම් විරජ්‍යති විරජ්‍යං විමුච්ඡති කියලා ඒකේ වින්දනේ අඩු වෙන්න පටන් ගන්නවා. කොච්චරද කියනවනම් ඕනම වස්තුවක් නැවත නැවත ඇසුරු කරන්න කරන්න ඒකේ විනිවිදනය අඩු වෙනවා. ඒ මොකද ඒ හැම පැතිකඩම පේනවා. හැම පැතිකඩම පෙනුනොත් ආයේ කියන්නේ ඉස්ලාම ගණ්ඩ ඉස්සලා එකට තියෙන ආශාව දැන් නැහැ. ඒකේ ඒ දෙවිලේ දකින්න කුකුලයි කර්මලේ වගේ එන්න එන්න වෙනස් වෙනවා. ඒක නිසා බුදුරජාණන් වහන්සේ එහෙම මනාපැති නොවන අරමුණක් දීලා මධ්‍යස්ථ අරමුණක් දීලා මේක දිහා නැවත නැවත බලන්න කියනවා. බලනකොට ඒක සඳහා අපේ ආකල්ප වෙනස් වෙන හැටි. හුස්ම ගත්තාම ඒකට ආසයි දෙන්නෙත් නැහැ, එපා වෙන්නෙත් නැහැ. උදියා බලබලා ඉන්නකොට ඒකේ වෙනස් වීම දැක්කනම් ඒක 11 ආකාරයේ දැකීමේ ව්‍යායාමය ඉවර කරන්න පුළුවන් වැඩක්. පුරුෂයෙකුට ස්ත්‍රියව අධ්‍යා බලන්දලා මෛත්‍රී කරන්න කිව්වොත් පුළුවන්. අන්තිමට වෙන්නේ අනවශ්‍ය ප්‍රේමයක් ඇති වෙලා සංසර්ගයට වැටෙනවා. ඊට පස්සේ ඉවරයි ආධ්‍යාත්මික ජීවිතය. ඒ නිසා බුදුරජාණන්සේ එහෙම දෙයක් දෙන්නේ නැහැ අරමුණට. එහෙම නැත්නම් අසුචියක් දෙන්නෙත් නැහැ. තද්ද බල කාම ඇති කෙනෙකුට මිස දෙන්නේ ආනාපාන වගේ එකක්. දීලා එක දිහා බල බල ඉන්නකොට දීගං වාස සන්තෝ දීගං අස්ස සාමීති රස්සං වාස සන්තෝ රස්සං ආස සාමීති ඊට පස්සේ සබ්බ කාය පරිසංවේදී කියලා එකක් බුදුරජාන්සේ උගන්වනවා. ආස්වාද ප්‍රසවාසයේ මුලුල්ලම දැක් ගන්නයි කියලා. මුලුල්ල දැක් ගන්නවා කියන එක ලේසි නෑ. මොකද ආනාපානෙවත් බලන්නේ නැති. ආනාපානෙවත් බැලුවට පේන්නේ නැති. ආනාපානෙ බැලුවත් පෙනුනත් ඉවර කරන්න බැරි ලෝකයක් මේකේ තියෙන. මොකද අනික් වැඩ වැඩි අපිට. කොයි වෙලාවක හරි සබ්බකාය පරිසංවේදී කියන විදිහට ආස්වාද ප්‍රසවාස මුළුල්ලම දැක්කා නම් මුලමදාග වශයෙන් පස්සම්බයං කාය සංකාර. කාය සංස්කාරංගේ සංසිජීමක් සිද්ධ වෙනවා. දැක්කේ නෑනේ ආනපානිය ඇවිස්සෙනවා, තැම්පත් වෙනවා, හිතා ගන්න බැරි තත්ත්වවලටපත් වෙනවා. ඒ තාක් අපිට කියන්න පුළුවන් ආනපානිය සමස්ත දැකලා. සමස්ත දැක්කනම් එකයි හිත වෙන්නේ. පස්සම්බනේ. තැම්පත් වෙන්නේ. ඒකේ එහෙම එයාගේ වැඩේ කරගන්නවා තමන්ට තමන්ට විවේකී ඇති වෙනවා. ඉතින් ඒ වාගේම චිත්ත සංකාර වලට සිද්ධ වෙනවා. චිත්ත සංකාර වශයෙන් තියෙන වේදනා සංඥා දෙක තමයි අපිව නටවන්නේ. ඉතින් ඒකේ යමක් තව ඇති මන් දන්නේ නැති ගුඩ ශක්තියක් මේකේ තියෙනවා කියලා බලන්න බලන්න ගුඩ තමයි. ඔකේ බලන්න වෙන මොන ගුඩක්වත් නැත්තේ නෑ. මුතේ මුතමත්තම් පවිඤ්ඤති භවිෂ්‍යති විඤ්ඤාතේ විඤ්ඤාතමත්තම් භවිෂ්‍යති. ඒ අපේ ශරීරය දැනෙන ටික ඇර වෙන ලෝකේ දකින්න මොනම දෙයක්වත් ඇත්තේ නැහැ. ඕක දැක්කට පස්සේ ඔයින් නතරලා ඊගාට එන වේදනාවට හෝ සද්දෙට හෝ විවෘත වෙන්න නම් අරදී ඉවර වෙන්න eBay. අපි එහෙම ඉවර කරන්නේ අර ගිය දේ පිළිබඳව නැතව වමාරා කෑමක් කරනවා. අන්නේ වමාරා කෑම තුල තමයි කතන්දර ගෙතිල්ලයි ප්‍රපංච කිරිල්ලයි ඊගාව චිත්තක්ෂණයට මුලා වීමයි සිද්ධ වෙන්නේ. ඒ නිසා කොයි වෙලාවක හරි ඒක එතනින් දැක්කා දැක්කා ඉවරයි, දන්නා දන්නා ඉවරයි, විදුන වින්ද වින්ද ඉවරයි කියන එක ගත්තනම් අපි ඊගාව චිත්තක්ෂණයේ අලුත් බබෙක් වාගේ, නවකෙක් වාගේ අපිට මුණ දෙන්න පුළුවන් ශක්තියක් එනවා. ඒතකොට එක පැත්තකින් ජීවිතේ නාවමු වෙනවා. අනිත් පැත්තෙන් ওই වෙච්ච දේවල් පිළිබඳව නැත වමාරා කැමේ තියෙන තුප්පහි පුරුද්ද නැති වෙනවා. ඒතකොට තමන්ගේ වැරදි දකින්න ගතියත් අඩු වෙනවා, අනුන්ගේ වැරදි දකින්න ගතියත් අඩු වෙනවා. නමුත් ඒක වෙන්නේ නැහැ සියල්ල දකින්න නැතුව. ඒක නිසා රූපේ විතරක් නෙවෙයි ආනපන රූපයේ පිම්බි මැකිලිමේ රූපේ වම දකුණ ආදී රූපේ පමණක් නෙවෙයි වේදනාවෙත් 11 ආකාරය දකින්නේ කියලා තියෙනවා. ඉතින් දැන් විද්‍යාවෙත් ඔය 3 dimension කියලා ත්‍රිමාණිකෙත් එක හතරවෙනි එක පෙන්වන්න පටන් ගත්තා අපි ඉස්කෝලේ යන කාලේ. fourth dimension කියලා reality කියලා එකක්. දැන් 11 dimension කතා කරනවා. ඕනම දෙයක බැලිය යුතු පැතිකඩ ආකාර 11ක් තියෙනවා මුණත් 11ක් තියෙනවා කියලා. බුදුජානනාංශෙත් ඒක අවුරුදු 2600 ඉතිරි ගාව 11 ආකාරයට බලන්නේ. හැබැයි මේ 11යි අර 11යි සමාන්තර නැහැ. නමුත් මේ 11 ඉලක්කමේ මොකද්ද ගුඪ ශක්තියක් තියෙනවා. 11 දැක්කොත් තමයි සබ්බේ කියලා කියන්නේ. ඔක්කොම දැක්කයි කියලා කියන්නේ. ඉතින් අපි බලපු දේම නැවත නැවත බැලීම හරහා බලපු දෙයම අනුපස්සනාව හරහා තමයි ඔය සබ්බ කියන පදයට විවෘත භාවයේ තියානින්. දැක්කේ නැහැ කියලා පශ්චාත්තාප වෙන්නෙත් නැහැ. 11ම දැක්කයි කියලා සන්තෝෂ වෙන්නත් බෑ. මොකද දැක්කොත් ඉන්නේ කනගාටු වෙන එක තමයි. පශ්චාත්තාප වෙන එක තමයි. නිබ්බින්දනේ තමයි. බින්දනේ නැති වෙන එක තමයි. විරාගය තමයි. ඉතින් ඒ නිසා 11 දැකපු එක්කෙනෙක්ව කතා කරන්නේ නැහැ. බුදු අනිත්‍යම දැක්කනම් මම අහවල් දේ සොයාගත්තා මම මේකේ පේටන්ට් රෙකෝඩ් කරන්න ඕනේ මගේ પરම්පරාවට සල්ලි යන්න ඕනේ කියලා ඒකට අයිතිවාසිකම් කියනවා. ඒගොල්ලෝ සහකාරය දැකපු කෙනෙක් නාබිනන්දති. කවදාකවත් දැක්කා කියලා කෙකවත් අභිනන්දනය කරන්නේ නැහැ. ඉතින් ඒක නිසා මේක ආධ්‍යාත්මික වැඩක්. ඒක නොදක්නා තාක්කල් අපි ලෝකේ වටේ ඇවිදිනවා. තැන් තැන් වලට යනවා ඒ නොදක්ක දේවල් දකින්න. දැක්කයි කියලා මොකක්වත් හම්බෙන්නේ දෙයක් නැහැ. නමුත් බලන්න යන්නේ කිවරකුත් නැහැ. නමුත් කවදා හෝ එකක් අරගෙන මොකක් හරි ලෝකේ අංශුවක් මොකක් හරි අරගෙන ඒක මේ සියල්ල දැක්කනම් බුදුජානන්සේ සඳහන් කළ දෙන ඕකේ තුල මුළු ලෝකෙම තියෙනවා. ඔය බම්බයක් පමණ දිග වූ සංඥාව සහිත මනස සහිත කය ඇතුළත මුළු ලෝකෙම තියෙනවා. ඕක හොඳට බැලුවා නම් නිවන එතනයි. ලෝකංච පඤ්ඤාවේමි ලෝක සමුදයංච පඤ්ඤාවේ. මේ ශරීරය තුල ව්‍යාමමත්තේ කලෙබරේ සසඤ්ඤහිමි සමනකේ. මනස සහිත වූ සංඥාව සහිත වූ මේ කය සියල්ල තියෙනවා. අපි ඒ කය අරගෙන හැමතැනම ඇවිදිනවා. අනික් දේවල් තුල සත්‍ය ඇති. අනික් දේවල් තුල හොඳ කෑල්ල ඇති කියලා. ඉතින් ඒ නිසා අපිට වෙලාවක් නැහැ තමන්ගේ කය බලන්න. කයේ සබ්බ කාය පරිසංවේදී කියන්නේ ගත්තොත් මේක භාවනා ඉතාම ඉහළ කෙලවරක් කියලා මේ ලෝකෙදී අල්ලන්න බැරි දෙයක් කියලා විශාල කතන්දර ගොතනවා. බුදුජාණන් වහන්සේ කියන්නේ මුළු කය මල් බල්ලන්න බැරිනවට කමන්නේ ආනාපානේ බලාපං. අර කරදේ වලල්ල වටේ ගිහිල්ලා එන්න කිව්වට පස්සේ ඊශ්වර දෙයියෝ ලෝකේ වටේ ගියාට ඝන දෙයියෝ ලුණු පොල් කට්ට වටේ කරකලා ඇවිල්ලා කිව්වා මම ගියයි කියලා. උද්දිටු. මේ වගේ බුදුදැන්සි දීලා තියෙන අල්ලන්න පුළුවන් එකක්. ඉතින් අපි ලෝකේ වටේ ඇවිදිනවා කරදේ වලල්ල ඉවර කරන්නේ. ඉතින් ඒ මුදෙන් ගව්වෙන් ගව්ව යන්න පුළුවන් මිනිහෙකුත් කතා කරලා බුදුහාමුදුරට කියනවා මම ඇවිද්දා ස්වාමීන් වහන්සේ මට මෙහෙම මේ පුළුවන්කමක් තිබුණා දේවනිකායේ කියනකොට මම මගදී මැරුණේ. ඉවර කරන්න බැරි වුණයි කියලා. නිසා බුදුන් කියන මේ ලෝකේ ඇවිදිල්ලෙන් කෙලවර කරන්නත් බෑ. ලෝකේ නොදක නිවන් දකින්නත් බෑ. ඒතර ලෝකේ කියලා කියන්නේ ඔබේ කය. කය පිළිබඳව සබ්බ කාය පරිසංවේදී වෙන්න නම් යන යන ඉරියව්වේ ඉන්න ඉන්න තැන මම දැන් ඉඳගෙන ඉන්නේ. මම දැන් හිටගෙන ඉන්නේ. මම දැන් නිදාගෙන ඉන්නේ කියන මේ හතර දන්නවනම් ඕකේ ඊට වැඩිය බලන්න දෙයක්වත් නැහැ. මොකක්වත් නැහැ. අපි හිතනවා නෑ නේ හුඟක් කියලා බලනකොට මේක ඇතුලේ රෙස්ටි දෙන්න පටන් අරගනි. අභිඥායි මොන දෙයක් ආවත් ඒක සත්‍ය නෙවෙයි. ඒක ඒක ප්‍රകൃතියක් නෙවෙයි. ඒව නිකම් මේ විකෘති தত্ত্ব. එහෙම නැත්නම් සමා සමා මේ සමාධියේ தত্ত্ব. මේ ශරීරය තමයි. කොච්චර බැලුවත් ඔච්චරයි. නමුත් එහෙම කියලා කම්මැලි වෙලා නොබලා ඉන්න එපා. ඉන්න ඉන්න ඉරියව බැලුවොත් සබ්බකාය පරිසංවේදී වුණොත් මැරෙන්න ඉස්සලා මේකයි අතාරින්න පුළුවන්. එහෙම නැත්නම් මරණ ජීවත් අතාරින්නේ කොච්චරද කියනවනම් අපි මැරිච්ච අම්මට තාත්තටත් දන් දෙනවා. මැරුණත් අතාරින්නේ. දිගට පවත්වනවා නෑදෑකම. හොඳයි. ඒක දෙයක් ඇත්තේ නෑ. නමුත් බැරි වෙලාවත් මැරිච්ච අම්මා ගෙදර ආවොත් මල පෙරේතෙක් කියලා කට්ට ටිකක් කරනවා. එහෙම නැත්නම් පෙරේත බැල්මක් ඇවිල්ලායි කියලා. ඉන්නකන් තමයි ඔය රසමසවුලින් සලකන්නේ. බෑ ඉන්නකම උනොත් ඉතින් ඔය ඉලපතෙන් ගහන වෙලාවලුත් තියෙනවා. එව්වත් නරක නෑ බලනකොට ඉතින් අයින් වෙන්නයි තියෙ එහෙමත් කරන්න එපායි. කෙසේ නමුත් ওই කොයි කෙනාටත් වැඩිය තමන්ගේ ශාරීරික පිළිබඳව සබ්බ කියන පදේ දැනගත්තා නම් අපිට වෙන කෙනෙක් ළඟට යන්න ඕන. නමුත් ඒක හිතනවා ගෑනු කෙනෙකුට පුළුවන් ද සබ්බ දැන ගැනීමෙන් පිරිමි ශරීරයක් දැනගන්න. පිරිමි කෙනෙකුට පුළුවන් ද මේ සබ්බ කියන එක දැන ගැනීමෙන් ගෑනු ශරීරය දැනගන්න කියලා බුදුරජාන්සේ සඳහන් කරලා තියෙනවා. ওই ගෑනු පිරිමි ભેදේ පවා උද්‍යප්පේ ඥානයේ මට්ටමට විතරයි තියෙන්නේ. ඉන් එහාට ගියාට පස්සේ මේ සංයෝග පරියාය විയോഗ පරියාය දැනගත්තට පස්සේ ගෑනු ගෑනුකම ප්‍රිය කරන්නේ හුවා දක්වන්නේ පිරිමින් පතන නිසා. පිරිමි පිරිමිකම හුවා දක්වන්නේ මවාපාන්නේ ගෑනු පතන නිසා. මේ දෙකෙනුත් ආස්වාදයක් ලැබෙනවා නම් කොහෙන් මේ දෙන්න ගැලවෙන්නද කියලා. පිරිමිනිදු පතන අවසර කල් රහස්තන මිස නොලැබෙන බැවින ගෑනු කවුරුද වරදිනව බැදින කියලා හාමුදුරුවෝ කියනවා. ඉතින් හාමුදුරුවොත් ඒ ටික තමයි. සිවුරු දාගෙන හිටියට ඇඳාර තොප්පියක් දාන ලෝගුවක් ඇඳගෙන රින්ගනවා අතන මෙතන. ඒ අනැති කැල්ල හොයන්න. මේ සබ්බ මේක ඇතුලේ නෙවෙයි තියෙන්නේ සබ්බ එතන තියෙන්නේ කියලා. ඉතින් ඒක හේතුව මොකද? Taman <clears throat> මේ මේක දැකලා නැහැ. දැකලා මේ ශරීරයෙන් ලබන්ට ඔය සබ්බකාය පරිසංවේදී කියන තැනටවත් හිත ගිහිලා තිබුණා නම් මං කියන්නේ බුදු වෙනවා කියලා තාම සේක. අන්තිආර තේරෙනවා මේ Taman ළඟ සත්‍ය තියාගෙන අපි ලෝකේ වටේ මේ වටවන්දනාව යනවා. මම ඒ දවස්වල වැරදිලා වගේ ඒ දවස්වල විශ්වවිද්‍යාලිකාවේ සිල් ගන්න යනවා පන්සලට. ඒ පන්සලේ පත්‍රයක් දාලා තිනවා මේ ගමේ මිනිස්සු වටවන්දනාවේ 18 වන්දනා වෙනවා පන්සලට එන්නේ. ගමේ පන්සලට එන්නේ ඇයි? වදින්න දෙන්නේ නැහැ. වට වන්දනාවේ යනවා බස් අරගෙන අපි මතකයි ලොරි භාගේ අනකොට ලොරි භාගේ කැඩිලා අපි නිදි මැරුවා තිස්ස මහරාමේ හරි ආසයි. ගමේ පන්සලට යන්නේ. වට වන්දනාව යනවා. ඉතින් පන්සලේ හාමුදුරුවෝ මට පෙන්න ඕ බලන්න මේ මිනිස්සු අද පන්සල් එන්න විදියක් නැහැ. මොකද වන්දනා ගමනක් ගිහිල්ලා. වට වන්දනා. පන්සල තියෙන පන්සල කවුරුත් එන්නේ නැහැ. පන්දිසාන්සලේ යනවා වෙසක් එකට පන්සලට යහම බණ කියන්නේ ඇවිද ගන්න බැරි වෙවුලන කට්ටිය විතරක් බණ මඩුවේ ඈත කෙළවරේ වාඩිලා ඉන්නව බණ කියනව ඇහෙන්නේ අප්පා කියනවා. ඉතර කවුරක්වත් නැහැ. කට්ටිය ඔකෝ වෙසක් බලන්න ගිහිල්ලා. දර්ශනීය තරම් වෙසක් ගහලා ගමේ මන්සලේ කවුරක්වත් නැහැ. ඒක ලැබිලා සිළුවෙන පත්‍රයට ලිව්වා. ටැග් එකට සුදුසු අපූර්ව වෙසක් සැරසිල්ල කියලා. ඒකෙන් තමයි වනිසා ඉස්ලාම් ප්‍රසිද්ධ වුණේ. ගමේ ඉන්න මිනිස්සු ටික ඔක්කොම නගරෙට අරගහන යනවා. මේ වෙසක් පෙන්නඳ අන්තිමට ගමේ පන්සලේ වෙසක් උදස්ස බනහන්න කවුරක්වත් නැහැ. දැන් ගල් දුවේ තොරන් ගහනවා. ඔය කියව පණ්ඩිසාංශ හිටපු තැනත් දැන් තොරන් ගහනවා සැරසිලි කරනවා. මෙතන රට යන තාලෙට හැදෙනවා මිසක්කා මේ කිසි කෙනෙකුට මතක නැහැ සබ්බ තියෙන්නේ ඇතුලේ කියලා. ඒගොල්ලෝ බාහිරේ හොයනවා. ඒ බාහිරේ හොයන තමයි දුරේක්ෂයි අන්වීක්ෂයි හැම දේවලම හොයලා තියෙන්නේ. ඉුවෙන් පෙන්නන ඈත තියෙන දේ. ඒකෙන් මොකද්ද වෙන්නේ? තමන්න තමන් ගැන ඉන්න ඉරියව මතක නැති වෙනවා. ආස්වාද ප්‍රසවාසය මතක නැති වෙනවා. ඒකල කියනවා ඉව බලලා ඉවර වෙලා පස්සේ බලන්න ආනපාන කියලා. කවදාකවත් එහෙම දෙයක් කරන්න බෑ. කරන කෙනෙකුත් ඉන්නවා හැබැයි. එහෙම කරන අයත් ඉන්නවා. ඒගොල්ලෝ මේ සරුවච්චන් වහන්සේ වගේ සරුවච්චන් ලෝක විග්‍රහ පවත්නවා තුන් කාලයට ගැලපෙනවා. ආය අර වගේ කාලෙන් කාලයට තැන්න තැන්න වෙනස් වෙනව නෙවෙයි. ඒ මොකද හේතුව කෙලවර කරන්න පුළුවන් වැඩක් කරලා. මේ විද්‍යාව කරන්නේ මිනිස්යාගේ සම්පූර්ණ මේ සියල්ල දැනගැනීමේ ආසාව බාහිරට යොමු කරලා තියෙනවා. ਸਰවඥාන්සීට කලින් කෙරුවේ සියල්ල දැනගැනීමේ හැකියාව සහ ආසාව ඇතුළට යොමු කරපු එක. ඒ නිසා යෝගාවචරය දකින්න සබ්බ නැත්තම් දකින්න හදන සබ්බ සහ අපේ අම්මලා තාත්තලා පන්ති කාමරවල අපිට උගන්ලා හදන සබ්බයි අතර විශාල වෙනසක් තියෙනවා. ඉතින් ඒක ඇත්තටම යෝගාචර උප්පත්තියම ලබන දෙයක්ද? සුතෙන් ලබන දෙයක්ද? අහලා තේරුම් ගන්න දෙයක්ද? තේරුම් ගත්තොත් වැඩ කරන්න පුළුවන් දෙයක්ද කියන එක සම්පූර්ණ විවුර්ත මාතෘකාවක්. මොසේක පුද්ගලයෙක් කියලා කියන්නේ මේක අහලා තියෙන යම් ප්‍රමාණයකට දැකලා තියෙන මන් තව දැකලා ඉවර නෑ කියලා දන්න කෙනෙක් ඒකම හොයනවා. Taman තුලම මේ ආස්වාස් ප්‍රසවාසයේ තුලම සියල්ලම තියෙනවායි කියලා. ඒ තිබීම සම්පූර්ණ වෙන්නේ ආශ්වාස ප්‍රශ්වාසයේ ගෙවෙන තැන දැකපු දවසේ. සම්පූර්ණ යම් කිසි දෙයක සම්පූර්ණත්වයේ තියෙන්නේ ඒක ඉවර වෙනකොට ක්ෂය වෙනකොට වැය වෙනකොට මේ දේව පිළිබඳ ආශාවෙන් අයියෝ කියලා අඬා අඬා හො ගන්න නැතුව මේක දිහා බලන් ඉන්න පුළුවන් නම් එතකොට අපිට කියන්න පුළුවන් ওই සබ්බකාය පරිසංවේදීත් එක්කම පස්සම්බනේ තේරෙනවා. සංහිඳියාව තියෙන. ලෝකේ කොතනකාරී විමුක්තියක් තියෙනවා නම් තියෙන්නේ මේ තියෙන දේ ගෙවෙන තැන මිසක්කා අලුතෙන් ලැබපු නැති සුඛෝපභෝගී දෙයක නෙවෙයි. පාරිභෝගිකත්වේ නෙවෙයි. ඒක නිසා කාට හරි පුළුවන් නම් මේ දැන් තියෙන දේවල් වලම නිරෝධේ දක්නාසුලෝ හිටියේ කිව්වොත් ඒක ලෝකයා කියන්නේ මුස්පේන්තුවක් දකින්නයි කියලා. අවමංගල්‍යයක් දකින්නයි කියලා. අභද්‍ර දෙයක් දකින්නයි කියලා. නැතිවීම පතනවායි කියන්නේ. නැතිවීම පතනව නෙවෙයි. නැතිවීම පතනවන එකට උච්ඡේදවාදය කියනවා නාස්තිකවාදය කියනවා පතනව නෙවෙයි හැම දෙයකම නැතිවීමක් තියෙනවා අන්නේ නැතිවීම දක්නාසුලුව හිටියොත් සබ්බ කියන පොසිටිව් ආස්තික අර්ථයට නාස්තික උත්තරයක් ලැබෙනවා ඒ උත්තරේ නාස්තික නෑ නමුත් භාෂා හැටියට බලනකොට මේ නැති වෙන තැන ගෙවෙන තැන බැලීම නාස්තිකයි කියලා කියන නමුත් එතන තමයි පූර්ණත්වයට එන්නේ ඒ නිසා මජ්ජේ සූත්‍රය වගේ තැන්වල ਸਰවචනසෙ පෙන්නන ආනාපානිය දැක්කනම් ඒකේ එක කොනක් ආනපනේ මුණ දැක්කන මුල දැක්කන එක අනික් කොන මේ අන්ත දෙක අතහැරලා මධ්‍යම ප්‍රතිපදාව කියලා කියන්නේ ආස්වාද ප්‍රසවාසයේ ගෙවීම දකින්න එක. මුලයි මැදයි දැකීම නෙවෙයි මුලමැද හරහා මුලමැද දැකීම හරහා ඇති වෙන දැනීම හරහා අග දැකීමට බලන කෙනෙකුට ඒක නිසා කියන්න පුළුවන් සීක පුද්ගලෙක් කියලා. නිසා කවදා හරි භාවනාවේදී හුස්ම නොදැනුනයි කියලා හෝ නොපෙනී ගියයි කියලා හෝ ඉස්සත බැඳගෙන අඬන්නේ නැතුව මේක තමයි භාවනාවේ දැකිය යුත්තේ කියලා තේරුම් ගත්තා නම් එයා සෝවාන් මාර්ගස්ත පුද්ගලික අර කියන පූජනීය අෂ්ටාර්ය පුද්ගල තත්ත්වයටපත් වෙනවා. ඒක සාමාන්‍යයෙන් ඉර ඇඳලා පෙන්වන්නට බෑ. මෙන්න මෙතෙන්දි කියොත් ආර්ය පුද්ගලෙක් වෙනවා මෙතන නෑ කියලා. කොයි දෙයක හෝ ගෙවීම දක්නා තාක්කල්, Nirodhe දක්නා තාක්කල්, ක්ෂය වීම දක්නා තාක්කල්, වැය වීම දක්නා තාක්කල් බැල්ම තියාගෙන ඉන්නවනම් ආර්යයි. මතීගා චිත්තක්ෂණේ ආයේ හට ගන්නව බලන්න වෙන්න පුළුවන්. එතකොට ආයේ පෘ탁ජන වෙනවා. සමුදය ධම්මානිපාසීවා විහෙරති වය ධම්මානුපස්සීවා විහෙරති සමුදේ වය ධම්මානුපස්සීවා විහෙරති කියලා මේක ලස්සන සරුවචාන්සි ඉදිරිපත් කරලා තියෙනවා පෘථජ්ජනය සමුදේ දිහා බල බල ඉන්නේ. හට ගන්න එන්න තියෙන දේ බල බල දිව දික් කරන ඉන්නවා කැරට්ටලේ දිහා බලන බූරුවෙක් වගේ. කවදාකවත් හම්බ වෙන්නේ නැහැ. මේ ලැබිච්ච දේ දැන් සත්‍ය තියෙනවා හොයන්න දෙයක් නැහැ. මේ ලැබිච්ච දේ තුල තියෙනවා ලැබිච්ච දේ ගෙවීම බලන්න. අතේ තියෙන දේ ගෙවෙන වෙලාව බලන්න යමුනා නම් අන්න සබ්බ දැනගන්න පුළුවන්. එතකොට වෙන දේ තමයි නැත්තම් ඒකට හේතු වෙන දේ තමයි මේ ගෙවෙන දේ පිළිබඳ පරිවේෂණ කරන හැඟීම මිස මේක සාක්කුවේ දාන සූර්යයක් බඳගෙන කරේ ඉල්ල ගන්න ඕනකම කරන වෙයි තියෙන්නේ. අන්න ඒ தත්ත්වයට ආපේක්ෂනාට නම් උඩට කට ඇරලා කියන්න පුළුවන් ශේක පුද්ගලෙක් කියලා. එන්නේ ශේක පුද්ගලගේ ස්වරූපය තමයි මම දන්නවා මම මේ මුළු ජීවිතේම ගත කරන්න බ්‍රහ්මචර්ය ගත කරන්නේ. සියල්ල දකින්නේ සියල්ල දක්නවා කියලා කියන කියන්නේ මේ දෙක ගෙවීම දකින්න එකයි. සමහර විටක මම ගෙවීම දකිනවා. සමහරලාට මම ගෙවීම දකින්නේ නැහැ. එතකොට යා දන්නවා ගෙවීම දකින්නේ නැත්තේ අලුත් දෙයක සමුදේට හිත ගිහිල්ලා. ඒ කියන්නේ හිත පිට ගිහිල්ලා. ඉතියාට සැකයක් තියෙනවා නම් දැන් මේ අලුතෙන් අලුතෙන් පටන් ගත්තොත් ඕකත් ඉවරනකම් බලන්න වෙනවා. එහෙම නෙවෙයි. අර වැඩේ පටන් ගත් එකට මට නැවත යන්න තියෙන හැකියාව බැලුවොත් මේ භාගයට ඉවර කරපු වැඩේට එයාට තේරෙනවා අපිට මූලික අයිතිවාසිකමක් තියෙනවා. කොච්චර හිත පිට ගියත් නැවත ඊටියවට හිත ගන්න. නැවත තමන්ගේ අරමුණට හිත ගන්න. ඒ ගන්නකොට හිත ආපහු එන්න කැමති නැහැ මේක මේ බාගෙට කාපු බරු පල්ලක් වාගේ. එහෙම නැත්නම් පිලුණු වෙච්ච බතක් වගේ පේන්නේ. ඒ නිසා අපි හරි ආසයි අලුත් අලුත් දේවල් වලට යන්න. නමුත් හට හැම දෙයකම තියෙන දුක හට ගැනීමක් තමයි. නමුත් මේ ගිවන් වෙච්ච එක බාගෙට ඉවර කරපු එකට නැවත හිත ගන්න පුළුවන්. ඒකට තපස කියලා කියන්න පුළුවන්. ඒක මේ සියල්ල දක්නා ගතියෙන් කරන දෙයක්. ඉතින් ඒකට කවදාකවත් පිට කෙනෙක්ගේ බලපෑමකින් කරන්න බෑ. Tamanටම තේරෙන්න ඕනේ මම සීකයි කියලා කියනවා නම් බැඳගත්ත බෙරේ ගහපන්. අතාරින්න නැතුව ඒක දිගට කරන ඵල. එහෙම නැත්නම් අනුපස්සනා කරන්න කියලා. දිගින් දිගට දිගින් දිගට අනුපස්සනා කරන්න බැරි අපි අලුත් දේවල් වලට කැමතියි. එනේන දෙයට ආස වෙන නිසා එක වැඩක් කරගෙන යන්න බැරි ගතියක් තියෙනවා. ඉතින් ඒ නිසා අපිට වෙලා තියෙන හැමතැනම ලිංහාරන මිනිසෙක් වගේ ඔය හාර හාර හාර ගියාට කවදාවත් උල්පතකට ය아가න්න හම්බෙන්නේ නැහැ. මොකද උල්පතකට යන්නම් හාරපේක අඩියටම හරන්න ඕනේ. අන්නේ දේ කරන්න ඉවසීමේ ශක්තියක් නැහැ. ඒ නිසා සර්වඥන් වහන්සේ තමන් වහන්සේ සරුවඥයි කියලා කියන්නේ සියල්ල දන්නවයි කියලා කියන්නේ හැම වෙලාවෙම හැමතන්නියම සියල්ල දන්නේ නැහැ. නමුත් මානසිකාරය යෙදුවොත් ඕන දෙයකට ඒක දැනගැනීමේ හැකියාව තියෙනවා. නමුත් බෞද්ධයෝ බොහෝම අත්දි ගැරලා බෙදනවා සරුවච්චන් ආංශයට උන්වහන්සේ සියල්ල දක්නා සියල්ල දන්නා කියලා. ඒ අර සද්ධාවෙන් කරන වැඩක්. එහෙම අවශ්‍යකුත් නැහැ. තව කෙනෙකුට නිවන් දකින්න. නිවන් දකින්න අවශ්‍ය වෙලා තියෙන හැම දෙයකම ගෙවීමක් තියෙනවා. ඕනෑම දෙයක. අන්නේ ගෙවීම නීරසයි, බයලවන සුළුයි, අනිෂ්ටිරයි. මේ නිසා අපි අලුත් දේවල් දැකීම හරහා ගෙවීම මගහරිනවා. පුළුවන් නම් මානසිකාරය යොදවලා පුළු පුළුවන් වෙලාවක අර ගෙවෙන දේ දිහා බලන්න පුළුවන් නම් එතකොට අපේ ගෙවල් වල මිනිස්සු ඊ අසුරු කරන අයයි අපි පෙරේතයෝ කාලකන්‍යෝ මෙන්න මේ නැතිවීම දකින්නවා ගෙවීම දකින්නවා කියලා චෝදනා කරන්න ඉඩ තියෙනවා බුදුරජාණන්සේත් එහෙම අපගබ්බෝ අරස රසෝ උච්ඡේදවාදෝ අකිරියවාදෝ කියලා දොස් කිව්වා ඉතින් බුදුරජාණන්සේ සඳහන් කරනවා මතුවෙන තාක් ලෝකේ තියෙන දුක නම් හට ගන්නවා බලන එකද හොඳ, ගෙවෙනවා බලන එකද කියලා. කවුද කැමති මේ ලෝකේ තියෙන තාක්කල් දුක කියලා කියන්න කැමති? හැම කේම කියන්නේ නැහැ. මයි ළඟ තියෙන ටික නම් දුක තමයි. තව ටික හම්බ කරන්න තියෙනවා. ඒකේ සැපක් තියෙනවා. ඉතින් ඒකට අමුඩ ගහගෙන හොයනවා. කැරට්ටලි පිටිපස්ස යන බූරුවෙක් වාගේ. ඉතින් ඒ ජොලියකුත් තියෙනවා. මිදු මිරිගෝ පිටිපස්ස යන මුවාට අර පේන වතුර නිසා ළඟාවිය හැකි කියලා හිතෙනවා. මුත් ඒ පේන්නේ වතුරක් නෙවෙයි රත් වෙච්ච වාතයක්. දුවන්න දුවන්න ඒකත් දුවනවා. මිරිඟුව කවදාත් ලඟ වෙන්නේ නැහැ ගිහිල්ලා අල්ලන්න බෑ. එන්න එන්න මිරිඟුව සහ මුවා අතර වෙනස කවදාකවත් අඩු වෙන්නේ නැහැ. ඒ නිසා මේ සබ්බ කියන එක මූල ධර්මානුකූලව අවබෝධ කරගන්න ඕනේ. සබ්බ කියන එක දාර්ශනිකව අවබෝධ කරගන්න මේව සංකල්පයක් ලෝකේ තියෙනවා. මේක අත්‍යවශ්‍ය නැහැ. තොවිලෙට. තොවිලෙට කොඳුරු තෙල් කාලා 7යි 7යි ඕනේ නැහැ. ඒ නොවෙන තොවිලෙට. ඒ නිසා යම් කිසි කෙනෙක් කියනවා නම් මේ භාවනා කරන්න ඉස්සෙල්ලා සීල ත්‍රිපිටකයම දැනගන්න ඕනේ. විනය පිටක සම්පූර්ණ සම්පූර්ණ කරලා තියෙන්න ඕනේ. දස පාරමිතා පිළිලා තියෙන්න ඕනේ. එහෙම නැත්නම් මේ ත්‍රි හේතුක ප්‍රතිසන්දි ලැබලා තියෙන්න ඕනේ. මෛත්‍රී බුදුහාමුදුර වෙනකන් ඉන්න ඕනේ. මේ සේරම අර මූලධර්මවාදීන්ගේ එහෙම නැත්නම් සමස්තය ගැන කල්පනා කරන කට්ටිය කවදා නොකරපු මිනිස්සුયો හදන සැලසුම්. ඌව තමයි අපේ අම්මලා තාත්තලා අපටත් ඉගැන්වුවේ. තොප්පට කොහෙද මට කිව්වේ දවසල උඹ පැවිදිුණොත් එimhe සාසනෙත් ඉවරයි පඬු ඇලියත් ඉවරයි කිව්වා. ඊ තරම්ම ගායක් තියෙන්නේ මට. gedara ඉන්න කිසිම විදියකට අහවල් දේ ඊගාට කරයිද කියලා හිතා ගන්න බැරි જાති මිනිස්සයම. ඉතින් කීයේ තියෙන්නේ මට ඉඳපු ගාන ওই කවුරු හරි මැරිච්චා මට ඒලට පැවිදි වෙන්න ඉතින්. බයට. මං හිතුවා පැවිදි වෙලා මැරුණාට පස්සේ සෝන්ට කියලා දැම්මොත් යක්කු කනවා. පැවිදුනොත් පුච්චනවනේ. යක්කු ගන්නෑ නේ. ඉතින් පොඩි අය බය කරනවා සෝනි යක්කු ඉන්නවා තෝ ඉර ඉරා කනවා. ඉතින් මම කියනවා මම මහාන වෙනවා. එතකොට යක්කුට කන්න දෙයක් ඉතුරු කරන්නේ නැහැ නේ. පැවිදිනොත් ආදාහණය කරනවා. ඉතින් කවුරු හරි ඔයගෙ වෙච්ච ගම මම කියනවා මට පැවිදෙන්න ඕනේ. ඉතින් තෝ තෝ පැවිදිනොත් එimhe සාසනෙත් ඉවරයි පඬු හැච්චරයි. පුංචයය කතා කරලා තෝ හොඳයි ජින්දාසය කරත්තට බඳින්න හොඳයි. අපිට ඊට මනසේ කරත්ත බඳිනවා ජින්දාස කියලා දැන් නැහැ. පරපුර ඉන්නවා. කරත්ත බඳපන් කියලා. මොකද මේ දේවල් ගැන හිතනවටවත් කිතර මිනිස්සු කැමති නැහැ. ඒ බොහොම ආදරෙන් මේ සහෝදරකමට කියන්නේ. නිසා ඕනම දෙයක ගෙවීම බලන්න පටන් අරගන්න. අපේ ප්‍රියවත් ප්‍රිය ප්‍රියව කැමති නැහැ. ඒගොල්ලන් ඕනේ මේ අභිවෘද්ධිය. ඒගොල්ලන්ට ඕනේ නව නිර්මාණ ශිල්පේ. ඒක නිසා ඒගොල්ලෝ ඊට හරිය කැමති. ඉතින් අම්බත් අපිත් හම්බ කර කර නව නිර්මාණ කර කර අර මේ මේ මොනවද කියන්නේ මේ ටෙම්පරාදුවේ දමා කක්ක කනවා වගේ. ටෙම්පරාදු කර කර කනවා. කොත්තු රොටි ගගා හදනවා. එහෙම නැත්නම් ඒකේ මේ ෂෝට් ටීට්ස් හදලා දෙනවා. එහෙම නැත්නම් මේ ලැවරියා පැටිස් හදනවා අර ඉවර වෙච්ච ඒවා එකතු කරලා දැන් කරන්නේ කොත්තු රොටිය ගන්න. ඉතින් ජීවුණු ජීවිතේම කොත්තු රොටිය. කන හරියක් අන්නේ ඒ ඉතුරු වෙච්ච ඒවා. ඒ පොඩි ටෙම්පරාදුවක් දාලා දෙනවා. ගාපම් බඩ රිදෙනවා කියන. ඔහෙන් ගාවත් දන්නේ අනේ මං හොඳ මේක කෑවේ නම් බඩ රිදෙනවා කියන. ඒ වගේ තමයි මේ මිනිස්සු හැම එකම හම්බ කරන එක එක ළඟටවත් ගිහිල්ලා අන්න ඔබ සන්තෝෂෙන් ඉන්නේ කියලා. අපෝ නෑ මට මේ ප්‍රොමෝෂන් එකක් එන්න දෙනවා. ඒකෙන් පස්සේ හරියයි. වැඩි වැඩි වෙයි ඒකෙන් පස්සේ හරියයි. දුන්නට බබෙක් හම්බෙන්න එනවා ඊට පස්සේ හරියයි. ඔක්කොමල අර එන්න තියෙන එකක් බලාපොරොත්තු ඉන්නා මිසක් ඔය හම්බෙන බබත් මැරෙනවා. මම මේ මේ මේ ඔයද විතුපුරේ ගියාට පස්සේ ඔය ඉලෙක්ට්‍රොනික කම්පැනි එක වැඩ කරන 20ක් විතරයිලා පුදුමාකාර මහන්සියක් මහන්සි වුණා මේ පොඩි නෑ. පුදුම මහන්සිලා මහන්සි මට ඇත්තටම කතා කරන්න වෙලාවක් හම්බුණා. ඊපස්සේ යන්න ලැහැතිලා වන්දනා කරා. මුගේ වාහනේ ආවේ නැහැ. ඊට පස්සේ මම ඇහුවා ඕගොල්ලෝ දැන් ඉතින් සමා ලංකාවේ ඉන්න හොඳ කම්පියුටර් දන්න ජොබ් එකක් කරන කට්ටිය ජොලියේ ඉන්නේ කියලා. එක එක්කත් නැහැ. ඔක්කොම මූණේ මූණ බලා ගන්නවා. එක එක්කත් සතුටින් නැහැ. ඊට පස්සේ මම ඇහුවා එක්කෙනෙක් කැමතිද? ඇයි ජොලියේ නැත්තේ කියලා කියන්නේ කියලා. ඊට පස්සේ කිව්වා මම තාම ඇසිස්ටන්ට් ඉන්නේ. මට තාම පර්මනන්ට් හම්බෙලා නැහැ. ටෙම්පරරි ඉන්නේ. මට හම්බෙලා ඊට පස්සේ මම මේ කන්ට්‍රාවේ මේ ඉනද එහෙම පර්මනන්ට් වෙච්ච කෙනෙක්. ඔව්. එයා ළඟ තියෙනවද දැන් ওই පර්මනන්ට් වීම නිසා සතුටක්? උන් තිබ්බා පර්මනන්ට් වෙච්ච දවසේ. ඊට පස්සේ මම දැන් පර්මනන්ට් වෙච්ච එක නයි කනකාටුවේ පර්මනන්ට් 20 එක නයි තියෙන කනකාටුවේ වෙනසක් තියෙනවා කියලා. දෙන්නට කියන්න බෑ මොකද දෙකක් නේ කතා කරන්නේ මම කොයි දෙකේ වෙනසක් නැහැ. පර්මනන්ට් උනාට පස්සෙත් ඔය ඔය ෆ්‍රස්ට්‍රේෂන් එකමයි. පර්මනන්ට් වෙන්න ඉන්නකම් ඒත් ওই frustration. ඕකේ වෙනසක් ඇත්තෙම නැහැ. සදාකාලික මේක තියෙන. ඇයි මේක බාරගන්නේ නැත්තේ? මේ ලංකාවේ ඉන්න සාමාන්‍ය ඉගෙනුමක් ලැබලා සෑහෙන පඩියක් ලබන පිරිසකට මම මේ කතා කරන්නේ. ඒ පිරිස එහෙමනම් කුලී වැඩ කරන මිනිස්සේ ප්‍රස්තාව කරන්නේ නැති මිනිස්සේ කුම කුමන කතා කරන්නේ? ජීමිස් හිතනවා මට මේ frustration දුක තියෙන්නේ රස්සාව නැති නිසා. මට මේ දුක තියෙන්නේ මට මේක නැති මොනවාරි හේතුව කිව්වට තියෙන්නේ මේ හිස්ගතිය. මෙන්න මේ හිස්ගතියේ තියෙන සබ්බේ බලන්න පුළුවන් මේක අත නෑර දිගට පවතින පෙළන ගතියක් කිය. අත නෑර දිගට පවතින දවන ගතියක් කිය. එහෙනම් අපි ඔක්කොම එකයිනේ. දෙන්නේගේ ওই කියන කිසිම වෙනසක් නැත්තේ නෑ. ගෝසිංහවනේ ඉන්නේ ස්වාමීන් වහන්සේලා කියනවා බුදුරජාන් වහන්සේට සාංශ අපි තුන්නම කයෙන් වෙන් වුණාට හිතෙන් එකයි. හැම කෙනාම හිතෙන් ඉන්නේ අඩුපාඩුවක් සහිතව. එකම එකම ඌන භාවයක් අතෘප්තිකර භාවයක් තුච්ච භාවයක්. ඔක ඔක පිළිගන්න එක තමයි සංඝයාගේ තියෙන සහෝදරත්වය කියන්නේ. සමග්ගාන සපෝසුකෝ කියලා කියන්නේ ඒක අපි ඔක්කොමලා ඉන්නේ එක තැන මොකද්ද ඔකයා මේ අඩු වැඩි බලන්නේ ඔක්කොම එකයි කියපු ගමන් අපිට එකාගේ කාට වැඩිට කර දෙන්න පුළුවන් නෑ අර කල ඔක්කොම එක පොඩ්ඩක් කියලා කිව්වට පෙලීමේ කිසිම වෙනසක් නෑ දල වශයෙන් කියන්න පුළුවන් අසාධාරණ වෙන්නේ නැති දොස්තර ලෙඩුන්ට වැඩිය පෙළෙනවා. මොකද ලෙඩාට තියෙන එක ලෙඩයි දොස්තරට හැම ලෙඩේම තියෙනවා. උදේ ඉඳලා හැන්ද යනකම් ලෙඩුමනේ අසුර කරන්නේ. ඔය පිස්සෝට වෙදකම් කරන දොස්තරලා උදේ ඉඳලා හැන්ද යනකම් පිස්සොමනේ ආශ්‍රය කරන්නේ. ඉතින් ගෙදර යනකොට ඌ තව දොස්තර කෙනෙක් හම්බෙලා බේතක් බීලා තමයි යන්නේ ගෙදර. මේ ළඟදී දොස්තර මාත් එක්කවලු ඔක බය වෙන්න එපා පෙත්ත පෙත්ත බොන්න දිගටම ඔක ඒතකොට සනිපිනවා මාත් ඕක ගහලා තමයි උදේන්නේ කිව්වා. මේ සයිකියාට්‍රික් කන්සල්ටන්ට් ඒ කියන්නේ. හාමුදුරුවෝ බය යෝක බීලා පිස්සු ඇදී පිස්සු ගන්නේ. ඔළුව කරවේ අරේ මේ ගෙඩිකට බය වෙන්න එපා. ඔක බොණ්ඩ. ටිකට බොනකොට ඔක සනීපෙනවා. අවුරුදු 10ක් විතර එක දිගට බොණ්ඩ. යන්නලා හැතේ ගලු මාතෝ වෙත්තක් ගහලා තමයි උදියන්නේ කිව්වලු. මටත් නින්දයක් නැහැ. හැම දොස්තර කෙනෙකු ගෙදර යන්නේ කොත්තමල්ලි කාලක් අරගෙන. ගෑනිට බාර දීලා කියනවා මෙන්න මේක තම්බලා දීපම පිස්සු බේත් පැත්තකට දාලා ගෙදරේ කාට කවදාකවත් බේතක් දෙන්න දෙන්නේ නැහැ. කොත්තමල්ලි දෙනවා. ටීචර්ස්ලා හරියට දුකෙන් ඉන්නවා ළමයින්ට වැඩිය. ඉතින් ඇවලු මේ අධ්‍යාපන ඇමති ඉත අපි දැන් ඒක එයා ලොක්කගේ එයා කියනවලු පිස්සුද මේ සෙක්‍රටරි කේන්දරයකට බුදුම වයින් වන් ඉන්නේ සෙක්‍රටරි මොනවා කියයි දන්නේ නිසා සෙක්‍රටරි කියන දේ තමයි ආගෙන ඉන්නේ සෙක්‍රටරින් ඇවිල්ලා දැන් තමුසෙටත් බය ඇමති තමුසේ නෑ අයිසී මට නෙවෙයි මේ ඩිරෙක්ටර්ස්ලා ටික ප්‍රොවින්ෂල් ඩිරෙක්ටර්ස්ලා ටිකට බය මං ඉන්නේ මොන විදිය පොල්ලක් හරි ඇද්දොත් මගේ සෙක්‍රටරිකම යනවා ඊට පස්සේ ඩිරෙක්ටර් සමුනාට පස්සේ කිව්වලු දැන් එහෙනම් ඔයගොල්ලෝද කෙලික හරි ඔය නෑ නෑ මේ ඇසිස්ටන්ට් එකතුලාගෙන් බේරෙන්න බෑනේ. මම මේ පුළුවන් තරම් තුන් හතර දෙනෙක් උන්ව ෂේප් කරගෙන ඉන්න හදන්නේ උන් පොඩ්ඩක් වලියක් ඇද්දොත් එහෙම මගේ මේ සෙක්‍රටරි කම මේ ඩිරෙක්ටර් කම ඉවරයි. ඇසිස්ටන්ට් සෙක්‍රටරි කෙනෙක් ආවම කලාප මට්ටමේ ආවට පස්සේ කිව්වලු මේ ප්‍රින්සිපල් හට බය වෙන්නේ නැතුව කාට කරන්න දප්පා උන් එක කරන්න බෑ උන් හරීම බයයි. මට වැඩ කරන්න ගැහුවොත් එම් පෙස්මක් ඉවරයි කියලා. ඒ කියන්නේ ප්‍රින්සිපල් සයින් ඇවිල්ලා ඕගොල්ලෝ කෙලිකාරයද අනේ පිස්සු ස්ටාෆ් එකේ ටීචර්ස්ලා පුදුමාරුයි. ඒගොල්ලන්ට බය තමයි මං ඉන්නේ. ඊට පස්සේ ටීචර්ස්ලාෙන් අහවලු දැන් ඕගොල්ලන්ට පුළුවන් දෙනවා ප්‍රින්සිපල් කන්ට්‍රෝල් කරගෙන ඉන්නේ. අනේ පිස්සු කතා කරන ළමයින්ට බය ඉන්නේ. ළමයි පොඩ්ඩක් හරි කචල්ලයක් දැම්මොත් මට මාරුවක් එනවා. කොල්ලන් අහවලු කාටද බයලා? අපි කාටවත් බය නැහැ කිව්වා. අපි කාටවත් බය නැහැ. උන් රෙදි නැතුව බහින්නේ බාරට. මෙහෙව් ලෝකේ විහිල ඉන්න මිනිස්සු වැඩි දුකක ඉන්නේ. දුස්තරකම ගත්තත් අධ්‍යාපනය ගත්තත් දෙමාපිය ගුරුවරු ගත්තත් රට්ටු ගත්තත් රජුරෝ ගත්තත් මේ දෙක ඔක්කොගම සමානකමක් තියෙනවා. ඕක දැනගන්න එක මාත් එකයි යූත් එකයි කියන එක අපි හිතන නෑ නෑ අපේ අර මේ අඩුපාඩුකම් තියෙනවා කියලා නිසා සබ්බ කියන එක දන්නවනම් යාට තේරෙනවා මුළු ලෝකෙම ඔක්කොම එක ගානට විඳවන්නේ අපි ඌ විඳවන දුක විශේෂ කරගන්න හදනවා. ඒක ඒක ඔටුනු පළඳගා. ඒක විසිතුරු කරන්න හදන ඔයාගේ දුක වගේ නෙවෙයි අයියෝ මගේ එක මෙහෙම නෙවෙයි, එහෙම නෙවෙයි, මෙහෙම නෙවෙයි, මෙහෙමයි, මෙහෙමයි, මෙහෙමයි, මෙහෙමයි, මේ මෙහෙමයි, මේ මෙහෙමයි, මේ මෙහෙමයි, මේ මෙහෙමයි එකම තමයි කියන්නේ. හැබැයි මේ මගේ දුක අනික් අයගේ දුකට වැඩිය ලොකුයි කියන තමයි ওই විශේෂණ පද ටික තේරෙන්නේ. මුළු sannivedanem වැඩි කෙරුවේ ඕක විතරයි. හැම කෙනාම කාටවත් නොකිය යුතු දේවල් ටෙලිෆෝන් වලින් කියනවා දැන්. නව කතා වලින් කියනවා දැන්. ටෙලිග්‍රාම වලින් කියනවා ගන්නම දෙයක් නැහැ. සබ්බ කියන පදේ දන්න කෙනෙකුට ගණ්ඩම දෙයක් නෑ. මොකද අරකම අර කක්කටිකම තමයි ටෙම්පරාදුවේ දම දම විකුණන්නේ. මගේ දුක. ඒක ලේසි නෑ. ඒක නම් පුද්ගලිකයි රහසිගතයි කියල්ලෙලල්ල. ඒ හංගගෙන තියාගෙන. මේක එලි කෙරුවා නම් උඹේ දුකත් එකයි මගේ දුකත් එකයි. ඔය ගෑනු පිරිම් ભેදයක්වත් උගත් නුගත් ભેදයක් මොකක්වත් නෑ. පෙළන ගතිය තියෙනවා. ඒ නිසා යම් වෙලාවක මේ සබ්බ කියන එක දන්නවනේ එයින් කල්පනා කරන්නේත් නැහැ එහි ඉඳගෙන කල්පනා කරන්නේත් නැත් ඒක අභිරමණය කරන්නේත් නැහැ මොකද හේම සබ්බේ ධම්මා නාලං අබිනිවේසාය කියලා බුදුරජාණන් මේ ලෝකේ කිසිම ධර්මයක් මම දකින්නේ වැදගෙන රිංගගෙන ඉන්න තරම් වටින ධර්මයක් මොකක්වත් නැහැ අපි හිතනවනම් මේ අසවල් දේ නම් හරි වටිනවා සුරේක දාලා ඉල්ලගෙන හිටියොත් නෑ පපුවේ පච්චක් කොටා ගත්තොත් නෑ පර්ස් එකේ දාලා තියාගත්තොත් නෑ සීප්පිය දාලා තියාගත්ත හොඳයි කියලා ඒව දන්නේ නැති නිසා. මේ මුළු ලෝකෙම යංකිච්ච විත්තං ඉදවා හුරංවා සග්ගේසු ආයන් රතනම් පණිතන් නනෝ සමංගති තථාගතේන ඉදම්පිදම් මේ රතනම් පණිත. මේ උත්තරම රතනේ තියේදී අපි රතන කියලා කියන්නේ මොනවද? අපි රකින්නේ මොනවද? අපිට gedara කියලා දාලා එන්න බැරි මොනවද? ඒ ඔක්කොම මේ කක්කා. ඒක temporary කරලා මේ මගේ කරගන්න හදන ගතියේදී සබ්බ කියන එක දන්නවනම් ඒක නම් තීරුම් අරගන්නවා මේ ලෝකේ කිසිම දෙයක් මම ගෙවදින්න වටින දෙයක් නැහැ කියලා. මේ දවසක් ඒ සක්‍ර දෙවිඳ ආපු වෙලාවක තරුවචනාංශේ මතක් කරනවා මේ අවසානයේදී සක්‍රදෙන්ද ඇවිල්ලා එයාගේ නන්දන වනය ගැන කතා කරනවා එයාගේ විමානය ගැන කතා කරනවා දිවගණු ගැන කතා කරනවා පංචතූරේ නාදේ කතා කරනවා දිව්‍ය භෝජන කතා කරනවා ඉතින් බුද්ධ ඥානාත්මේ ඉඳලා ආපු තැනනේ ඊටිසලාත්මේ ඒ ඉඳලාවේ මේ ජාතුම් මහරජ කියන. ඒක පොඩ්ඩක් උඩින් තියෙන මේක. ඉහළට ඉහළ ඒ තට්ටු බිල්නේ ඊගාව ගොඩනගිල්ලේ උඩ තට්ටු වගේ. තාවතින්සේ. ඊට පස්සේ කතා කරලා කියනවා හරි හොඳයි කොහොමද හැබැයි මං හිතන්නේ ඔය කිසිම දෙයකට කිවදින්න දෙයක් තියෙනවා කියලා. සබ්බේ ධම්ම නාලං අබිනිවේසාය කියලා. යහන ගම මොගලන් ස්වාමීන් වහන්සේ ඊට පස්සේ සරුවචන් සම්මුණද මොනද කතා කරේ මේ මේ දේවල්. මොන සරුවචන් සිකි අහගෙන නම් හිටියා. අන්තිමට කිව්වේ මොකද්ද? සබ්බේ ධම්ම නාලං අබිනිවේසාය කිව්වා. හොඳයි. කියලා ටික වෙලාවක් යනවා. ගියාට පස්සේ දහක්ෂදෙනදී ආපහු යනවා. ගියාට පස්සේ යාට මේ මේ මෙයා හදලා දෙනවා මේ සීස කර්මයා ඔය වයිජන්ති ප්‍රාසාද. හදලියෝ දැන් ඕක ගෙවදින උත්සවේ දැන් ඔන්න පෝස්ටර් ගහලා දින ඩක් කරගෙන රැලි මාලාවල් හදාගෙන තොරන් ගහගෙන වටතිර ඇදගෙන සුවඳ වතුර විහිදුවගෙන දැන් මේ ගෙවදින්න ඔන්න මෙන්නේ. ලොකු උත්සවයක්. ඉන්නකොට මුගලන් ස්වාමීන් වහන්සේ යනවා දිවි ලෝකේ. කරසා නිදුකානන් වහන්සේ වඩින මැනවි කියලා ඉතින් අර සක්‍ර දෙවියන් ඉදිරියට ගිහලා පෙරලක් පෙරකමන් ගිහලා සාදරෙන් බාර අරගෙන ටික වෙලාවකින් කියනවා අපිට පොඩි උත්සවයක් තියෙනවා මං බලන් ප්‍රශ්නයක් නැහැ ඉතින් මේ මුගලන් හාමුදුරුවෝත් යනවා. ඊට වයිජයන්ති ප්‍රාසාදේ පෙන්නනවා. අප්පා වටේට දියාගලක් හදලා මේකේ සිරියාංගනාව එහෙන් එබෙනවා මෙහෙන් එවිලා බලනවා කවුරුදෝ අර කවුළුවෙන් ඉනාවී එවිකම් කළේ මා තලන්නද මේ හිනාවෙන් මා පෙලන්නද හිනාවී එවිකම් ඉතින් එහෙන් මුගලු පහනවා මෙහෙන් මුගලු පහනවා දන්නෙත් නැහැ මේ මුගලන් මහරතනන්ද කියලා. ඉතින් සක්‍රීය වටේ ඇවිදිනවා මේ වයිජයන්ති ප්‍රාසාදේ පෙන්නනවා. ඉඳපු ගාන සක මුගලන් දෙව මහරතන් වහන්සේ අර මාලිගාව අර දියවිලි පහවෙන්න වගේ හදනවා පොරොප්ප කැලක් වගේ. පහවෙන්න හදලා වම් මාපට ඇඟිල්ලෙන් දකුණු මාපට ඇඟිල්ලෙන් අන්නවා. මේ මේකට. ඒතකොට දලබල දලබල ගහලා මේකේ සුනාමියක් ආවා වගේ භූමිකම්පාවක් ආවා වගේ අර World Trade Center එකට ගැහුවා වගේ වදිනකොට අර ද්විරාංගනාව බෙල්ල දාගෙන පණින්න හදනවා මැරෙන්න හදනවා දඟලනවා හෝ ගාලරගේ ඒක සක්‍රදේවෙන්දත් කලබල වෙනවා මේ ප්‍රධාන අමුත්ත ඔක්කොම කලබල. ඊට පස්සේ කියනවා බුදුහාමුදුරුවෝ මොකද්ද එන්නේ ඉස්සලා කිව්වේ? සබ්බේ ධම්මා නාලං අබිනිවේෂා. දැන් මේ කොහෙද නිවේෂ අබිනිවේෂණය කරන්න හදන්නේ? මොකටද මේ ගෙවදින්න හදන්නේ? අනේ එතකොට තමයි මතක් වෙන්නේ බුදුරජාණන් කිව්වේ මෙහෙම ගෙවදින්න තරම් උත්සව කරන දෙයක් මේකේ ලෝකේ නැහැ. සබ්බේ ධම්මා නාලං අබිනිවේෂා. ඉන්සත් සබ්බ දන්නවනම් නාලං අබිනිවේෂා එතනමයි. සබ්බ කියන එක දන්නේ නැත්නම් අපිට තාම හිතෙනවා අතෙන්ද ගියොත් නම් ප්‍රශ්න විසඳෙයි. අර වෙලාව ආවොත් ප්‍රශ්න විසඳෙයි. අරය මට උදව් කෙරුවොත් ප්‍රශ්න විසඳෙයි කියලා අපි හැම වෙලාවෙම බාහිරේ අපේක්ෂාවක් තියෙන තාක්කල් Taman තුච්චයි, නිහිනයි, Taman බලුයි, Taman බැගෑ, Taman වාල්. ඒසා කේමනන්ද සාංශ කියනවා අපි ඔක්කොම කාමරාජිනීගේ කාමරාජධානියේ බත් බැලියෝ කියලා. අරක දෙඤ්ඤම් මේක දෙඤ්ඤම් කියන රාම රාජිනියන් එහෙම කියන්නේවත් නැහැ. අපි යාට ඒ බලය දීලා පහඳිනවා, කඹරනවා, බද්දලකම් කරනවා දෙයි කියලා. බුදුරජාණන් කියනවා ඔබ සබ්බ කියන එක දැනගනින් බුද්ධ ශ්‍රාවකෙක් විදිහට. දැනනු මොකාටවත් උඹට කිසිම සපක් දෙන්න බෑ. ওই දැන් තියෙන ක්ෂණ සම්පත්තිය විතර වටින එකක් ඇත්තේ නැහැ. ඔබ මේ ක්ෂණ සම්පත්තියෙත් මේ තව දේවල් හොයනවා නම් ඒක උඹට විපත්තියක්. කියලා තියෙනවා. දුර්ලභා කන සම්පත්තිය. මේ අපිට ලැබිලා තියෙන මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා කියන එකේ සැපේට එහා මොකක්වත්ම නැහැ. ඒකෙත් නෑ දැන් නෙවෙයි සැප තියෙන්නේ හෙටයි අරයා ගාවයි තියෙන කියලා මේක විවේකයට ලක් කරගත්තොත් විනෝදයට ලක් කරගත්තොත් ක්ෂණ සම්පත්තිය විපත්‍යක් වෙනවා. කනෝ වේමා උපච්චගා හෝ ක්ෂණේමා ඉක්මවා නොයාවා මේ දිවි ලෝක කතාවල වලින් පින්කම් වලින් මතු බුදු ආමතුරුන්ගේ මේ මේ ක්ෂණයේ ඉක්මවා නොයාවා අද බෞද්ධ නායකයෝ මොනවද දෙන ආදර්ශය බෞද්ධ නායකයෝ දෙන ආදර්ශය තමයි මේ ජීවිතය ඔයාලඟ පොකට් එකේ කීයක්ද කියනවා අපිට දෙන්න අපි ලබනාත්මය ඔයාට අංග සම්පූර්ණ කරලා දෙනවා අම්බෝ හම්බෙන විමාගේ විමානේ විස්තර කියන්න බෑ මට ඒ තරම් ලස්සන විමානයක් ඔයාට හම්බෙනවා දුන්නේ නෑනේ මට සල්ලි අපායේ අම්බෝ සයිස් එක කියන්න බැරි තරම් ගිනිදලු වැටුනොත් නම් ගොයියෝ ඉවරයි ධර්මානුසාර කණ්ඩ තියෙන එකත් හමුදුරන්ගේ පිංගටේට දාලා සාදු කියලා යනවා. ආම්තු ගණන් කරලා බලනවා කීයක් තියෙනවද කියලා. ළඟ ඉන්න දෙවන මනුස්සය කතාලා කියනවා හොඳ වතුර වගේ පේන්න තියෙන සැරබීමක් ගෙනින් පහට පහට නැතිවයි කියලා. දෙවන මනුස්සය ගෙනත් දීලා බෞද්ධයර කියනවා ඔබ දන්නේ ආම්තුරන්ට බෝතල ගෙනියන්නේ මම බං. බෞද්ධයට කරගන්න දෙයක් නැහැ. අර දෙමළට කියනවා කෙරුවට කවන්නේ කියන්න එපා කාටවත් කියලා. ආමුදුර ඒකවත් කියන්නේ නැහැ දෙවල මනුස්සයා. ආමුදුර කියන්නේ මේ මං බීපු වතුර බෝතලයක් දෙන්නම්. ඊට ගිහලා ගෙනෙන් නිකන් ඇල්ලතුරු වගේ තියෙන එකක්. පේන්නේ නැති එකක්. මම දෙමළ ගිහලා ගෙලින්ම කියනවා මම මෙහෙමයි ආමුදුරන්ගේ සල්ලි මාත් මෙච්චරක් ගන්නවා. මම මේ කියලා දෙන්නේ ආමුදුර මොකද කරන්නේ කියලා මදේට සහ ප්‍රමාදයට රටනවල මොකද්ද කරන්නේ කියලා දන්නේ. ඉතින් අපි අනාගතයේ බදු දීලා මේ ජීවිතේ ආගමික නායකයන්ට ටැක්ස් ගෙවන යුගයක් හදලා තියෙනවා. ඔකට තමයි ආගම කියන්නේ. සබ්බ කියන එක දන්නවනම් ඒ කෙනාටවත් ඒ කෙනා කිව්වත් බේරගන්න බැරි ගැට්ටිය තමයි මේ අනුන්ට ගොඩ පෙරක දොරකන් දෙන්නේ. බුදුජානක කිසිම කෙනෙක්ගේ ගැලවුමක් විමුක්තිය තව කෙනෙකුට බාර දුන්නේ නැහැ. ਸਰබලධාරී දෙවියන්ට බාර දුන්නෙත් නැහැ. ඔබ දැනගනින් ඔබට දැනගන්න පුළුවන්. හුස්මේ 11 ආකාරය දැකපන්. එච්චරයි. ඉදිරියට වේදනාව 11 ආකාරය නිකම්ම ඔබට ලැබෙයි. සංඥා 11 ආකාරය වැටෙයි. සංඥාවේ සංස්කාර විඥාන. විඥාන ළඟට යන්න ඕනේ යනකොටම පේනවා එයා වෙස්මාලාගෙන දැඟලුවාට මෙයා තමයි මේ 18 සම්නිම නටන්නේ කියලා. ඒක දැනගත්තට පස්සේ දවතුරටත් විඥානෙ දෙන්න ලනු කන්නේ. හොඳට තේරුම් ගන්නවා අපි මේ නටවන්නේ අපි මේ හොරාගේ අම්මෙන් පේනහන්නේ විඥානෙ දෙන ලනු කාලා තමයි අපි විඥානෙට පොහොර දෙන්නේ. විඥානෙ උදේ ඉඳලා හැන්ද වෙනකන් අපි ලව්වා ಜಾතිය බෝ කරන්න හදලා පැවැත්වීම හදනවා. මිසක් ආ විඥානෙ කවදාකවත් නැවැත්ම පැත්තට Nirodhayak පැත්තට ගෙනියන්න දෙන්නේ නැහැ. යන්නේ විතරක් නෙවෙයි ගියොත් බය කරනවා. විනෝ විරෝධ පැත්තට යනකොට මහා පාළු මුස්පේන්තු ගතියක් පේනවා. ඉතින් අපි පුළුවන් තරම් බලනවා පැවැත්ම හදාගන්න. එහෙම නැත්නම් බෝ කිරීම හදන්න. ඉතින් ඒ නිසා ලෝකායත විශ්ේ බුදුචානන්සේ පෙන්වන්නේ ලෝකවඩ්ඩම් සුසාන වඩෝ. ලෝකේ හදන කෙනා සුසානේ තමයි හදන්නේ. ලෝම සුසානයක්. ඉතින් අපි මේ බැර යොදලා කරන්න හදන්නේ සුසානට තව කණුවක් එකතු කරන්න තමයි. පුළුවන් තව කණු ටිකක් වැඩි කරන්න. ඕස්ට්‍රේලියාවේ හිටියල මිනිස්සෙක් එවන්සෑවෙක් මේ අර විරත් විරදේක විරත් සෙනි විරත් නේද? ඒ මහත්තයත් එක්ක අනිකවලු මේ දවස්වල ආර්ථික උද්දමනය නිසා රජෙන් ලක්ෂයක් දෙනවා කියනකොට ඩොලර් 1000ක් දෙනවා. එයා කියනවලු ගිය ගමන් මේකෙන් බඩු ගන්න නැත්තම්පත් කරන්න යන්න එපා. මොකද සුපර් මාකට් වැටිලා. බැල 1000 දුන්නලු. ඊමසේ කල උට 13000ක් හම්බුණා කිව්වා. දැන් ලක්ෂ 13ක් අවිට ළමයි 13ක් ඉන්නවාද කියලා අහුවා. දැන් මගේ ළමයි ඉන්නවා නෝනාගේ ළමයි ඉන්නවා දෙන්නගේ ළමයි ඉන්නවා තුනම එකතු වෙච්චාම 13 කිව්වා. ඊතරම් ළමයි ඉන්න අය රටේ. තාත්තගේ නම දාලා තියෙන එකයි දෙකයි ළමයි ඉන්නේ. නමුත් මේ මනසේ ගියලු මේ ආර්ථික සමීකරණයකට ඉන්න අනුරාධපුර පැත්තේ. ඊට පස්සේ අහනකොට ඇහුවලු මේ නම ගම වයස රස්සාව මොනවද වවන ගොයන් කොච්චර අස්සන් ලැබුණද ළමයි හිතෙන කියනවා අටක් කියලා දාන්න කියලා ගෑන ඵලයන්කෝ මේ මේ තේ එකක් හදාන වරින් කවලු තව තුන් දිනක් දාන්න කිව්වලු ඔයාගේ ඔවුන ඕනගේ නෙමෙයි කිව්වලු ඔන්න අනුරාධපුරයේ රස්නෙට කරන වැඩි අටක් කියනවා මෙයාගේ ගෑණි කිව්වලු ඵලයන්කෝ මෙතන යන්න තේකක් හදාගන්න කියලා කිව්වලු. තව තුන් දෙනෙක් ඉන්නවා. මේ ඔය නෝනගෙන <laughs> කිව්වලු. ඕක තමයි සුසාන වර්ධනය කරන්නේ. අපිට තියෙන ඕක තමයි අපි වඩන දේ. දන්නවනම් අපි කරන හැම ප්‍රයත්නයකම වෙන්නේ සුසානයක් වැඩෙන කියලා. වෙන මොකක්වත් අපි කරලා නැහැ. ඉතින් ඒ නිසා බුදුජාණන් වහන්සේ මේක නැවැත්මට කතා කරන බුදුන්සෙට නමක් දැම්ම අපගබ්බ කියලා. අපගබ්බ කියන්නේ ගබ්ස කරන බණක් කියනවා කියලා. ඒ නිසා බුදුජානන්සේට ශිෂ්ට සමාජයේ කැමැත්තක් දෙන්නේ නැහැ. මොකද ශිෂ්ට සමාජයට ඕනේ ગેප් ගන්නන්න. ශිෂ්ට සමාජයට ඕනේ මේ වගේ වැඩි කරන්න මිසක්කා එහෙම නතර වෙන බණකට කැමති නැහැ. ඉතින් ඒක නිසා අපි බුදුජානන්සේ තියා ඉන්නවා සති අන්තයට. සෙනසුරදා ඉදේ බුදුහාමුදුරුවෝ සඳ උදේ යමුඩ ගහගත්තාම සිකුරාද හැන්ද වෙනකන් හම්බ කරනවා. එතකොට බුදුහාමුදුරුවෝ කතා කරන්න එපා. මේක හරි ප්‍රසිද්ධ අන්‍ය අගම් වල. ගියේ නැත්තම් සිකුරා සෙන්සුරාදා පල්ලියට ඉන්න කචයි. මරණයට තනක් දෙන්නේ මගුලකට අත්සන් කරන්නේ මොකුත් කරන්නේ මේ සත්‍ය පුරාම හම්බ කරන්න ඕනේ. එතකොට දෙයයන්ංශ පැත්තක තියලා. බුදුරජාණන්ච පැත්තක තියලා හම්බ කරනවා. ඉතින් මේ සබ්බ කියන එක දන්න මනසට තේන මේ මිනිස්සයා කවුරු රවට්ටන්නද හදන්නේ? තීරසනුම් කරන වැඩ ටිකක් නෙවෙයි කරන්නේ. ආහාර නිද්‍රා භය මේ තුනංච නරාණ මේතම් පශුර් සමානා. ධර්මේන තේෂා මතිකෝ විශේෂා ධර්මේන හීන පශුර සමාන. තිරසනත් ආහාර හොයනවා. නිද්‍රාව නින්දර තියා ගන්න හොඳ ආරක්ෂක තනක් හොයනවා. තිරසන නිතරම බයෙන් ගත කරනවා. මනුෂ්‍යත් හැම වෙලාවෙම බයයි. මෛතුන සේවනයත් තිරසනයි මනුෂ්‍ය දෙකම කරනවා. ආහාර නිද්‍රා භය මේ තුනංච නරාණ මේතම් පශුර සමාන. මේ හරකයි මනුෂ්‍යය සමානයි. තිරිසනයි මනුස්සයයි සමානයි. ධර්මේන තේෂාමතිකෝ විශේෂා. මනුස්සයාට සබ්බ කියන එක දැනගන්න පුළුවන්. මනුස්සයර පුළුවන් ආනාපානය අරගෙන ඒකේ 11 ආකාර දැනගන්න. වේදනාව නැහැ. ඒකෙන් මනුස්සය විශේෂයි. ධර්මේන හීන. ඒ ධර්මේ නොකරනවා නම් පශුර සමාන එක තර්කයක්ම තමයි. මොකද්ද වෙනස කියලා අහලා තියෙනවා. විමනුසයයි තතෙකුයි මොකක්ද ඇති වෙනස? ඉතින් බුදු කෙනෙක් ඇවිල්ලා පහළ වෙලා අපට කියලා දෙනවා මේ සීක පුද්ගලයාට මේ ලෝකේ දැනගැනීමේ 11 ආකාර එකක් තමයි සබ්බ කියලා කියන්නේ. ඒ නිසා මොකක් හරි ඒ කොටසක් අරගෙන ඒ කොටසේ 11 ආකාර දැනගන්න. එතකොට තමයි ඒකෙන් ඕනෙම ලෝක ධර්මයක් දැනගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි නිවන් දකින්න පුළුවන්. නමුත් ඒ දේ අපි හැමදේම ඔක්කොම බලන්න උත්සාහ කෙරුවොත් කද්දාකවත් වෙන්නේ නැහැ. ලොකු තාන්ති කියන්නේ දොඩම් ගොඩක් බදා ගන්න ගියාට එකක්වත් හම්බ වෙන්නේ නැහැ. එකක් ගත්තොත් ගන්න පුළුවන්. අපි මේ දොඩම් ගොඩ බදා ගන්න ගියේ පෙරේතයෝ ටිකක් වෙලා ඉන්නවා. පිසාච ප්‍රේතයෝ වගේ කලගෙඩියක් තරම් බඩ තියෙනවා ඉදිකටුතරක් තරම් කට තියාගෙන විශාල කැමේශයක් ඉස්සරහා කොහොම කාලා ඉවර කරන්දෝ කියලා බලائیں. ඒ තමයි පිසාච ප්‍රේතයෝ දහඳුන්වලා දෙන්න තියෙන උපමාව. කට ඉදිකටුතරක් වගේ මලක් වගේ බඩ කලගෙඩියක් විතර ඇති විශාල ආහාර ගොඩක් ඉස්සරහා තියෙනවා. කොයි වෙලාවේ කාලා ඉවර කරන්න. මින් කෑවත් උට ඉවරයක් නැහැ. ඉතින් මේ පිසාච ලෝකයේ මේ අතෘප්තිකර බව නොතිත් ආශාව කියන එක ඉවර කරන්න බැරි දෙයක් කියලා දන්නවනම් ඌ අඩු ගන්න අර ඉදිකටු මලෙන් හරි ටිකක් කාලා නික ඉවර වෙයි. නැත්තම් කාපිරි ඇට්ටෝන් ගෙදර ගියා වගේ මේ කණ්ඩ බැරි වෙච්ච එක ගැන පශ්චාත්තාප වෙවි ඉන්න එක නෙවෙයි කරන්න තියෙන්නේ. ඒ නිසා ක්ෂණ සම්පත්‍ය වශයෙන් එළඹිච්ච අරමුණෙහි කම්මැලි වුණත් ඒ යෙදී ගත කරන එකට මේ සබ්බ කියන ಪದය පිළිබඳ යම් අර්ථ විග්‍රහයක් අවශ්‍යයි. සියල්ලම දැනගන්න අපිට බෑ. සියල්ලේ සියල්ල දැනගන්නත් බෑ. සබ්බන් සබ්බතෝ දැනගන්න බෑ. එකක් අරගෙන නැත්නම් මූල කර්මත්තේ අරගෙන ඒක පූර්ණත්වයට යන්න ඒකේ නරක පැත්තක් දැනගන්න ඕන හොඳ පැත්තක් දැනගන්න ඕන. ඒ නිසා යෝගාවචරය වුණත් සබ්බ කියලා කියනකොට හොඳ විතරක් නෙමෙයි. ප්‍රිය අප්‍රිය දෙකම දැනගන්න ඕනේ. ඒ නිසා ඒ අප්‍රිය දෙයට දැනගන්න නම් භාවනා කරන ගමන් බණත් අහලා සාකච්ඡා කරලා හිතර ගන්න ඕනේ. මම මේ භාවනා කරලා නැගිටලා යන්නේ නැතුව නැගිටින්න හේතු වෙන කාරණාවත් අරමුණක් කරගන්න පුළුවන් නම් එහෙනම් පිරිච්ච ගතියක් යනවා. එහෙමනම් එයාට තව කෙනෙකුට නම් කියන්න බැරි වෙයි. කොහොම වෙනවා උ කාගෙන හිටපන් කියලා මොකෙක්වත් පිළිගන්නේ නැහැ. කිව්වට කවදාකවත් පිළිගන්නේ. ඒගොල්ලෝ හිතන්නේ නැහැ මීට වැඩි මොකක්ද රසමස උලක් හම්බෙලා මේ භාවනා කරන්න කියලා නැහැ. මේ සබ්බ කියන පදේ තියෙනවා අප්‍රිය අවස්ථාව, හීන අවස්ථාව, ක්ෂුද්‍ර අවස්ථාව, බාහිර අවස්ථාව, අතීතනාගත අවස්ථාව. ඒ ඔක්කොම සබ්බ පදේට ඇතුළත්. නිසා ආනාපාන වශයෙන් ගත්තනම් ඒකේ සියල්ල දැක් ගන්නා සුළු ගතිය භාවනා කරන්න කොච්චර කාලයක් යෝගාවචරයට යයිද දන්නේ මේ අදහස පැහැදිලි කරගන්න. මේකට කියන්නේ කමඨාන් සුද්ධ කරනවා කියලා. මේ කමඨාන සුද්ධ වෙන්න කොච්චර භාවනා කරලා කොච්චර තමන්ගේ පෙස්සන් ඉදිරිපත් කළා නඩුව ඇහෙයිද කියලා කියන්න බෑ. මොකද අපි ඇහෙන හැම එකක්ම අපේ විඥාණයට ලොකු තර්ජනයක්. ලොකු බාධාවක් ඒ නිසා විඥානේ පුළුවන් තරම් ඒක ප්‍රතික්ෂේප කරන්න හදනවා. ඒ නිසා මේ විඥානයේ තියෙන මේ සටකපට ගති විඥානයේ තියෙන මේ මායාකාරී ගතිය තේරුම් අරගන්න බුදුහාමුදුරු බුදු වෙනච පමණක් ඇද්ද නැත්නම් මම වෙනමම ප්‍රයත්න කරන්න ඕන. ඒ ප්‍රයත්න කිරීම ත්‍රිපිටකය දැන ගැනීම වෙනවාට. එහෙම නැත්නම් කිරීමෙන් පමණක් වෙනවා කියලා දෙකම වෙන්නේ. දෙකම තියෙනවා. ත්‍රිපිටකයක් දැනගෙන බණත් අහන්න ඕන නැවත නැවත කරන්න ඕන කරනකොට මෙතෙක් ප්‍රතික්ෂේප දේ කළ දේ තුල සත්‍ය තියෙන්න ඉඩ තියෙනවා. මෙතෙක් ආසාවෙන් දැනගෙන ඉන්න දේ තුල සත්‍ය නොතිබෙන්න ඉඩ තියෙනවා. ඒක නිසා චංකි සූත්‍රයේ ਸਰවචන් සඳහන් කරනවා සද්ධාවෙන් ගත්ත පමණින් ඕක තුල සත්‍ය නොතිබෙන්න ඉඩ තියෙනවා. සද්ධාව නැහැ කියලා විසිකරන දේ තුල සත්‍ය තියෙන්න පුළුවන්, සබ්බ කියන එක තියෙන්න පුළුවන්. ඒ වගේම රුචි දේ තුල සත්‍ය නොතිබෙන්න පුළුවන්. අරුචි කියලා විසිකරපු දේ තුල සත්‍ය තියෙන්න පුළුවන්. අසූවිරු දේවල් තුල සත්‍ය නොතිබෙන්න ඉඩ තියෙනවා. තාම නාසපු දේවල් තුල සත්‍ය තියෙන්න ඉඩ තියෙනවා. ඉඩ තියෙනවා. තර්ක කරලා දෙන දේ තුළ සත්‍ය නැති වෙන්න ඉඩ තියෙනවා. තර්කෙන් පරිජිත් එක නලඟ සත්‍ය තියෙන්න ඉඩ තියෙනවා. මම දෘෂ්ටිගත දේවච්චච්ච දේවල් තුළ සත්‍ය නොතු වෙන්නේ තියෙනවා. මම මිත්‍යා දෘෂ්ටි කියලා ප්‍රතික්ෂේප කරන දේ සත්‍ය තියෙන නිසා කොයි එකටත් වගේ සබ්බපදේට කිය සබ්බපදේ කියන හේවණෙන් ওই එළඹෙන කොයි දෙයකටත් වගේ සමහිත දාගෙන ඉන්නවනම් කොතන බුදුහාමතු ඉන්නවද කියලා කියන්න බෑ. කොතන ධර්මයේ තියෙනවද කියන්න බෑ. කොතන සංඝයා තියෙනවද කියන්න බෑ. ඒ නිසා ඒකට ඒ විවෘත ගතිය සබ්බපදයේ තුල විවෘත චින්තනයකට ඉඩ තියෙනවා. ඒක කියනවා chart for free thinking කියලා. කිසිම කෙනෙක් හිතන ක්‍රමයට හිතන්න යන්න එපා. කොපි කෙරුවොත් විභාගේ පේල්. Tamanට තියෙන ආවේනික ක්‍රමයක් ඒකමතු වෙන්න නම් සියල්ලටම සම මූණත දෙන්න ඕනේ. ඒක කියනවා choiceless awareness. තේරුමක් වේරුමක් කල්ලාතුව කරන්නේ නැතුව එන දෙයට මූණ දෙන්න. ඒ මූණ දෙනකොට තමයි හැම වෙලාවෙම ඉන්නේ වර්තමානයේ. ඒ නිසා මේ වර්තමානයේ ක්ෂණ සම්පත්‍ය උපයා ගැනීමට මේ ධර්ම දේශනාවත් හේතු ආසනාව වේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව මෙතන නතර කරනවා. ශිරු දිනාට සනසි මුදා වේවා කියලා ප්‍රාර්ථනා ඇති කරගත්තේ චාරිත්‍රාක් විදිහට ධර්මදේශනාන් පස්සේ පොඩි වෙලාවක් ගන්නවා සාකච්ඡා කරන්න යමක් තියෙනවා නම් එහෙම නැත්නම් අපි ඒතාවතා ආදී කතා සජ්ජායනා කිරීමේ සැසිවාරය સમાપ્ત කරනවා. ඉතින් කාට හරි නැගීතු ප්‍රශ්නයක් කළ යුතු ප්‍රකාශයක් විචනයක් තියෙනවා නම් සාකච්ඡාවක නාමයෙන් ඉදිරිපත් කරන්නයි කියලා කරුණාවෙන් ඉල්ලා සිටිනවා. එකක්වත් මට ඇහුන්නේ නැහැ කියපු දේවල්. කයෙන් කයෙන් අපි දෝෂණ සූත්‍රයේදී අපි කයෙන් වෙන වෙලා දින්නෙන් හිතියට හිතේ ඒකාවාදී ඉන්නේ කියලා ඒ සූත්‍රයේ තියෙනවා. ඥානසිතුව ඒ දෝෂණ සූත්‍රයේදී ඒකාවාදී ඉන්නවා කියන එක සියල්ලටම පොදු ධර්මතාවයේ දුක කියලා. ඒක හරි පැහැදිලි ඒක හරි ඔප්පු කරලා පෙන්වන්නේ ඒක කියන්නේ කාල් යුන් එයා කියනවා යුනිවර්සල් අන්කන්ෂස් කියලා. අපි යම් කිසි වෙලාවක වාඩි වෙලා 100ට 100ක් මොකද දැන හිටියොත් මම දැන් වාඩි වෙලා ඉන්න බව දන්නවා. අතීත නෙවෙයි අනාගත නෙවෙයි වෙන කෙනෙක් ගාව නෙවෙයි වෙන තැනක් නෙවෙයි කියලා ඒ ඒ දේමනේ තව කෙනෙක් වාඩි වුණොත් දැනෙන්නේ යාට. වැරදිනවාද අනිත් කෙනා දන්නේ කරාට ගාන පිටින් කතියක් දැනේ කියලා. අනිත් එකනට වෙන මොනවද දැන් කවුරු හරි ඕන දැනක වර්තමානට ආවොත් එකමයි. ඒ ඕනම තැනට ගිහලා විනාඩියක් ඔක්කොම නිස්සද්ද වෙන්න ඔක්කොම එකයි. ඔය මැරිච්ච අය සීපත් කරන අපි විනාඩියක් නිස්සද්ද වෙන්නේ. නැත්නම් වැඩි ගත්ත හිත නිසා තැම්පත් වෙලා බලන්නේ තැම්පත් වුණාට පස්සේ ඒක තීනවා කියලා ගාන පිළිම ගතිය. ඒක තීනද කියලා ඌගත් නුගත් ගතිය. නෑ. යෝගේ මොනවාක්වත් නැත්තඳ අරමුණ ගෙනියන්න බෑනේ. අරමුණ තියෙන ගෙවලා ගෙවලා ගෙවලා ඉරුණාට පස්සේ බලන්න එතන පොඩ ස්පාසු වෙලා ඉඳලා බැලුවොත් මේ දේ මගේද? මගේ නෙවෙයිද? මේ දේ ගාන පිළිමිද? නෑ ඉතින් ඔක්කොම එකයි. බෙදලා පෙංගලා ගන්න බැලුවොත් කචල්. ඔක්කොම සමානයි කියලා බැලුවොත් ඕන කෙනෙක් ස්පර්ශ කරන්න පුළුවන් හිතෙන්. තමයි හොඳටම නිස්සද්ද වෙන්න ඕනේ. හොඳටම නිස්සද්ද වෙලා යාට හිත යොදපු ගමන් එයා කවුද කියලා පේනවා. මම ඇවිසිලා ඉනකොට මොනවත් මට පේන්නේ නැහැ. වතුරේ දිය කඩ හෙල්ලිලා තියෙනකොට ඒකේ ප්‍රචාරය හොඳ නැහැ. දිය කඩ තැම්පත් වෙන්න අන්න ඒකේ වතුලත් පේනවා, පිළිඹුවත් පේනවා. නිසා ක්‍රියාකාරීකම හිත නතර වෙච්ච ගමන් අපි සමස්තයට දිය වෙලා යනවා. අපි කැමති නෑ සමස්තයට දිය වෙන්න. ඒ මොකද අපි සත්‍යයට කැමති නෑ. අපි සබ්බට කැමති නෑ. අපිට ඕන පෘ탁 පෘ탁. මම වෙනස්, උඹ වෙනස්. උඹේ කතා කරන දුක උඹට වුණාට මගේ දුක දන්නවනම් උඹ මම පුදුමාකාර විඳිල්ලක් විඳවගෙන ඉන්නේ කියලා. එයා අර අර දුක විශේෂ කර කර කියනවා කට උල් කර කර කියනවා විස්තුද්දලිකයි කියලා කියනවා රාශිගතයි කියලා කියනවා මොකද අර දුකට ආසයි දුකට පොහොර දානවා. එතකොට අපි පෘ탁 පෘ탁. සබ මේ රහතන් වහන්සේ කිව්වහම සියලු දෙනාම එකයි. ඒක නිසා tip of the iceberg කියලා කියනවා. ice කලක් වතුර දාපුවම ඒකෙන් 9න් එකක් 10න් එකක් මතුවෙනවා. 10න් 9ක් ice කැලේ යට තියෙනවා. උඩ තියෙන එකෙන් තමයි අපි පෞරුෂත්වෙ මනින්නේ. යට 10න් 9ක් තියෙනවා. ඒක වතුර යට තියෙන්නේ. ඒක එක්කක් දැකලා නැහැ. යටින් තමයි මේ උඩ කැලේ උස්සවලා දබන්නේ. උඩු කුර තෙරපොමක් තියෙනවා. හැම වෙලාවෙම 10 එකක් උඩ තියෙන. ඉතින් අපි මේ දැනුම ලෝකේ තියෙන දැනුම ওই 10න් එකේ තමයි තියෙන්නේ. මම දන්නවා මම මේකේ ලිම්මැඩියා වාගේ මං තමයි දන්නේ කියලා කෑ ගහනවා. ඒ කියන්නේ මේක දන්නේ නැහැ. ඒක දන්නවනම් ওই දැනුම උඹට අයිති ගන්න නෙවෙයි. ඒක කොස්මික් නොලෙජ් එක. ඒකට කියන්නේ ආකාශ ලයිබ්‍රරි කියලා. ඕන තරම් දැනුම තියෙන දැනුම කිසිම හිගන්නේ නැහැ. මේ මං මගේ පටු ශේෂ්ත්‍රයට දාගන්න හදනකොට පෘ탁 වෙනකොට ඉතින් මම විශ්වවිද්‍යාලේ ගිහලා විශ්වවිද්‍යාලේ ලෙක්චර් කියන එකම අහලා මම දන්නවයි කියලා කියනවා. ඔය මොන මගුලක්වත් වේයක් දන්නවද කියලා බලන්න. වේය තමයි ඉස්සල්ලාම සමාජය හැදුවේ. ඉස්සල්ලාම ෆංගස් වවල වේ රජින 15 ගුණයක් ලොක් කරලා හදනවා. මනුස්සයට එම් පුළුවන් නම් 15 ගුණයක් ලොක් කරලා හදන්න ඇමරිකන් ජනාධිපති වෙන්න පුළුවන්. දන්නේ මිමැස්සෝ දන්නව රජමැසි හදන හැටි. උණ්ඩ කවුද කියලා දුන්නේ? ඌ දෙකෝ පාන්දර නැගිටිනවා. මුන්න කවුරු GPS එකක් දෙන්නෙත් නැහැ. මුන්න ඉලෙක්ට්‍රික් කාර් එකක් දෙන්නෙත් නැහැ. රුංගාලා ගියා. ගිහිල්ලා ඇවිල්ලා ඩාන්ස් එකක් දානවා ඉස්සරහා. නිමෙසි පෙට්ටිය උඩ ඌ කියන ආවල් දිසාවේ බඩු. අපි දන්නේ මේ මීමැසි ඇවිල්ලා මේ මේ නලවනකොට මොකද්ද නලවන්නේ කියලා. ඒ sannivedana ක්‍රමේ තාම දන්නේ නැහැ. කුඹියා මේ ස්පර්ශ දෙකෙන් ගහනකොට පොළොවට ඌ ඔක්කොම කට්ටියට කියනවා අසවල් තැන බඩු තියෙනවා කියලා. ඒ මොකක්වත් නැහැ. උන් ඔක්කොම එකානේ ජීවත් වෙන එකම කූඹියකටත් ආත්මයක් නැහැනේ. සමස්තයට ආත්මයක් තියෙනවා. මුළු කූඹි ගුලටම ආත්මයක් තියෙනවා. රජිනි දන්නවා. මුළු වේ වේ නඩේටම ආත්මයක් තියෙනවා. වේයකට නැහැ. ඊ මැස්සියෙකුට නැහැ. ඒක උදේ ඉඳලා හැන්ද වෙනකම් ඒ පහඳිනවා තමයි. මේ මේ වදේට ආත්මයක් තියෙනවා. ඒකයි අපි ඔක්කොම එක දෙක කෝටම එක නිසන්වනේ සංඝයා කිව්වහම මුළු ලෝකෙම බයයිනේ. අද කියන්නේ මේ ඕනම තීන්දුවක් ගන්න මේක නිස්සන්න වන සංඝයායි කියලා එකෙක් එන්නේ අපිට උඩින් යන්න. හැබැයි අපි ඉන්න ඕනේ ඔක්කොමලා හැම එකේ නාම අගය කරගෙන. අඟ උසන් යන්න නරකයි. අපි කයෙන් වෙන් වුණාට අපි එක හිතෙන් ඉන්නේ. මට බැරිම දෙයක් આવොත් මං කියනවා නිස්සන්න වන සංඝයන් අහන්නයි කියලා. ආයෙසර මගෙම තමයි අහන්නේ. ඒකල මං කට්ටියට කියනවා කැමති නැහැ කියත් කියලා. <laughs> මම කියන්නේ කැමති නැහැ. කියලා මොනවා කරන්නේ සංඝයා කැමති නැහැ කියලා මොකද කරන්නේ? මොකෙක් ඉන්නවද බලන්න දෙවියෙකුට බ්‍රහ්මයට රංගවල දෙයන්න නැත්තම් සක්‍රේ මොක්කාට හරි කියන්න පුළුවන්ද කියලා අපිට උඩින් ඇවිල්ලා කතා කරන්නේ. උන් දැයි නැතිනම් කඩුවක් දෙකට නමන්න ගියා වගේ තමයි උන් ද විනාසයි. මොකද අපි එකට ඉන්නවා කිව්වේ ජපානයේ කිව්වේ පස් දිනක් එකතු වුණොත් රට හදන්න පුළුවන්. සිංහලයට මොකද වෙලා තියෙන්නේ එක එක්කත් කැමති නැහැ. තව කෙනෙක් එක්ක ඉන්න. අනකාරික දඩුපාතුමා කිව්වේ මොකද උන්ට පස් දිනක් සංඝයා ඉන්නවනම් මං හදනවා මේ කිව්වා. පස් දිනක්වත් නැහැ. එකා එකා පෘ탁 පෘ탁. අපි ඔක්කොම එක තලයේ ඉන්නේ ලොකු දාන කියලා තියෙන පිරිකර නිසාවත් මොනම දේ නිසාවත් එකිනෙකා පිළිබඳ වෙනස් හැඟීමක් ඇති කරගන්න එපා. ගුරුකුල ගොළු නිසා ඇති කරගන්න ඔක්කොමලා එකයි. ඔක්කොමලා කවුරු හරි දෙන දෙයක් අන්නේ. පිරිකර එක වගේ වෙන්න ඕනේ. කවුරු බැලුවත් දැන් රිලවුන්ටේ මම ගහලා ගියාට පස්සේ මේ අයසුස් යනකොට උඩ දන්නේ නැහැ මමද ගැවි මෙයාද ගැවි කියලා. අතෝ චෙක් කරනවා මමද ගහලා මේ දොරෙන් ගියේ ආයෝදර යන්නේ කියලා. ලොකු එක ඇවිල්ලා වයලකට ඇවිල්ලා ගොරෝලා බලන උට කේන්ති යනවාද කියලා මම කියලා දැක්කේ නැහැ වගේ යනවා. පිටිපස්සෙන් ගියේ කාට කනවා. ඔය හිතන්නේ මේ ඉස්සර සංඥා නෙමෙයි මේ ඊගා වෙන්නේ ගහපු එක තමයි කියලා. උත්තරම මම රිලෙව්කට වැඩි ආපම් මම දන්නවා. ගහලි වල අන්දරේ ගලවලා දාලා යනවා. තිවුර ගලවලා දාලා අන්දරේ පිටින් යනවා. ඉතින් අරූර රිලෙව හොල්මන් දැන් මේ ලොකු ආම්දරෝ දන්නෙත් නැහැ. ඊයේ පහමනෙච්ච එකනේ දන්නෙත් නැහැ. ගීයක් අන්දරයක් ඇඳගෙන යනවා දන්නෙත් නැහැ. ඉතින් උණ්ඩ අප්සෙට් නේ. උ කියන්නේ මේ සිරල සංඥා. උන්නේ නැහැ. එක ගෙදරක ඉන්නවද බලන්න දෙන්නේ කේවයි කතා කරන්නේ. අම්මා කියන්නේ ඇහුවොත් තාත්තා කියන්නේ නැහැ. තාත්තා කිව්වොත් අම්මා අහන්නේ නැහැ. ගුරු ගෝලෙක් අහන්නේ නැහැ. උන් හිතන එක මා නින්දාවක් කියලා. ඒවත් එක ගෙදර එකට ඉන්නවනම් ගමම බයයි. අපේ ගෙදර 11 දෙනා පැවිදෙන්න ඉස්සලා සමගිය දැන්ටත් සමගිය. මුළු ගමම බයයි. ගමෙත් නෑ උන්. අපි ගෙදර එකතු වෙච්ච දවසේ ඔක්කොමලා බයයි මොකද හෙන සෙනගක් නේ. අපේ බැච් එකේ 100යි තාම එකතු වෙනවා. කසාද බැඳලා සමහර මැරලා සමහර ඉන්න එකතු වුණාට පස්සේ පුදුම සමගියකමක් තියෙන අපිට මතක ආවේ මහයිලුප්පල්ලමට ගිහිල්ලා බයිසිකල් පැදපු හැටි. බඩගින්නේ හිටපු හැටි. 100 මේකයි. දුක්කමල කියන උඹලේ බැච් එක හරි සමගිය කියලා. සීනියර් බැච් එක ඇත් අපේ ගෙට් ටුගෙදරකට එනවා. අපි වෙන මොකක්වත් නැහැ. අපි ඔක්කොම දිස්ත්‍රික් බේසික් ආවේ අන්තිම දුප්පත් ළමයි එකතුයි. එකතු වුණාට පස්සේ ඔක්කොම නෙවෙයි. ඔක්කොම එකතු වෙන්න ඕනේ නැහැ. එකතු වෙච්ච ටික සභා ගෞරවය තියලා කටයුතු කරන්න. මොකක්වත් නැහැ මුළු ලෝකෙම බයයි. මොකද ලෝකේ දෙන්නෙකුට එකට ජීවත් වෙන්න බෑ. හැම එකාම තමන්ගේ කුට්ටිය කඩා ගන්න හදනවා. තමන් ඔළුව අඟ උසන්න හදනවා. ඉතින් අපරාධයට ශක්තියින් එකට ගැටුනහම සියලු ශක්තියින් හානි වෙලා යනවා. ශක්තිය සියලුම දිශාගත වෙච්චාම 1 1 2 නෙවෙයි 1 1 11 වෙනවා. බුද්ධම දිශාගත වීමක් කරනවා. ඒක නායකත්වයේ හරි වැදගත්. නෝ නායකත්වයේ විතරක් තිබිලා බෑ. ඒක නිසා අපි ඔක්කොම ජීවත් වෙන්නේ අපි දැනගත්තත් නැත්තත් එක හිතින් අහිංසක මිනිහක පිළිගන්නවා අහිංසක නැති එක මම මෙහෙමයි මම මෙහෙමයි මම මෙහෙමයි ඕක තමයි කතාව. හරි කක්කා. කක්කා ඔය කොච්චර කිව්වත් බුදුහාමුදුර සඳහන් කරනවා කක්කයි අසුචි මූත්‍රායි අසුචි පුඩ්ඩ තිබුණත් ගඳයි කියලා කියන්න එපා. තමන්ගේ ගුණවත්කම් හපංකම් හුවා දැක්වීමක් ඔබට ඕනේ නැත. ඒක පින්නන්ටි ඈ චුල්ලගෝසිංග සූත්‍රයේ තිබුණේ ගෝසිංග වනේ හිටිය රහතන් වහන්සේලා මේ ඔක්කොම ප්‍රශ්නයක් නැතුව එක එක්කෙනා සමගියෙන් හිටියද මේ සූත්‍රයේදී සම්මානසේ විස්තර කරේ ඒක දැනනවා ඒක පිළිගන්න ඒක දැනෙනවා ඒක ප්‍රත්‍යක්ෂ හැමෝටම එකම ප්‍රශ්නේ තියෙන්නේ ඒක හන්ද තමන්ගේ ප්‍රශ්නේ උස් කරලා බලන්න එපා තමන්ගේ ප්‍රශ්නේ තේරුම් ගන්න කියන එක තමයි ප්‍රශ්නේ තමයි දුක්ඛ සත්‍ය කියන්නේ. දුකේ ඉන්නේ ආය මගේ දුක උඹේ දුකට වැඩි ලොකුයි කියන්නේ කොච්චර නැටුවත් වැඩක් නැහැ දුක. එකෙක්වත් නැති එකෙක් ඉන්නවනේ. මේක එක අනේ මගේ එක ස්පෙસિෆික් කරගන්නේ මේ හදන්නේ. මේ දුකට ඔටුනු බලන් දන්නනේ හදන්නේ. දුකට සපත්තු දාන්න හදනවා. දුක වර්ණ ගන්න හදනවා. ඉතින් වැඩෙන එකනේ කරන්නේ. දුකට පෝර දාන එකනේ කරන්නේ අතරපෑවකෝ. මේ ලැබිච්ච ඡන සම්පත්තිය මට මෙතන ඉන්න පුළුවන්. ඕකට බලක් කරන්න පුළුවන් කවුරු ඉන්නවද? බලක් කරන්න පුළුවන් තමගේ තකතිරුකමට. ඕක කළ කවදයක් හරියන්නේ එහෙම නෙවෙයි. ඩිප්ලෝමා එකක් කරපම් කොරියන් භාෂාව ටික ඉගෙන ගන්න ජොබ් එකක් හරි ගන්න පුළුවන්. මේ මූණ දිහා හුස්ම දිහා බලහින්සර මොනවද හම්බෙන්නේ කියලා. අපේ අම්මලා තාත්තලා දෙන්න ලණුවේ ප්‍රමාණය පොඩ්ඩක් හිතන්න. දෙමාපියෝ ඉන්නවනම් මෙතන හිටන්න ඔයගොල්ලෝ දරුවන්න දෙන්න ලනු. පොඩි නෑ. උන් කනවා. මෙන්න මොනව ගන්න අහිංසක ළමයිනේ. දරුවා හම්බ කරන් දැනගන්නකොට එකෙකුට තේින්නේ දරුවා හදන්න. මට බය නැතුව ගියදයි මොකද මම දරුවා හදන හැදුණා දන්නෙත් නෑ මං. හැබැයි මට රෙජිස්ටර් වෙලා නෑ කවුරක්වත්. මගේ පැත්තේ මම කියන්නේ ඒක අපිට අර අපේ දැනුම අනුව අපි ඒක කෙටි කෙටි වැරදියට විග්‍රහ කරගන්නවා. ඊට පස්සේ දැන් සාමාජ වගේ අධ්‍යාපන ගැන කතා කරනවා තමයි අපි කොවිඩ් කරන දින්නේ කියලා තේරෙන්නේ. එහෙම නැත්තම් වෙන්නේ අර වැරදියට විග්‍රහ කරලා ඒක දේශනා කරන ළමයි කරනවා. ඒ ඒක තමයි අද වෙලා තියෙන්නේ. ඒගොල්ලෝ අලංකරණ කතා කරන්නේ නමුත් ඒ වැරදි දා තේරෙන්නේ මෙහෙම කතා කරලා තියෙනවා. මේ සූත්‍ර නැවතන්ත කියවන්න. ලොකු සංස්කෘතිය ඒකයි. මම ඒවල චෝදනා කරා. මේකේ පරිවර්තනයේ මල අපබ්‍රංශේ ස්වාමීන් පාලියට වැඩිය අමාරුයි පරිවර්තන කියනවා. කම්මන්නේ. කොච්චරද තේරෙම කසිය 10 15 අපෝ ඇති. අනිද්දාට කියවන 15 16 වෙනවා. අනිත් 17 17 වෙනවා. මම ජොබ් එක කරන කාලේ සුබතරාමට ගිහිල්ලා පොතක් ඉල්ලගෙන යනවා. මම දන්නේ නැහැ මොකಾದ කියලා. විනේ දන්නේත් නැහැ සූත්‍ර පිළිදැන. ඔයie කියවනවා. කියලා කියලා ඒක පිට කවරක් දාලා අර මේකල ගෙනත් තියෙනවා. ආය ආපුවම කියනවා. සුබතරම ලොකු ආමද දැන් ඉන්න ලොකු ආමද මහත්තයා මේක ඉන්න හාමුදුරුවත් කියවන්නේ නැහැ කිව්වා ඔබ. ඊට ගියාම මට කියනවා කට්ටිය අපා මේ ගිහියා වුණාට අපිට වැඩි ගුණ තියෙනවනේ. මං අඳිනවා ඉතින්. අපිට ගිය කියනවනේ. ඒ දවසක් ආවා ඔය බුද්ධ학ම පිළිබඳ අවුරුදු 50ක පරිශනාවක් කළ පොතක් තිබ්බා. පොත පිටපතමයි ළඟ නැහැ. ඒ මිනිස්සු ආපෙලා ධම්මික හමුදුවේ මායි එකට. ඒ මිනිස්සු පිටට සුද්ධ හිටවසිකව දැන් කාලෙත් පැවිදි වෙන්න හිතන දැන් කාලෙත් ඇත්තටම මේ කටයුතු කරන කට්ටිය ඉන්නවද කියලා. ඔක්කොමලා බොරුවනේ කරන්නේ. පිට ඕනම කෙනෙකුට තේරෙන බොරුව කරන්නේ කියලා. මොකද උන් කතෝලික ආගමනේ උන් දන්නවනේ. ඒකේ තියෙන පචේ. මේකට මේකමනේ. ඉතින් ඔය ඊට පස්සේ ධම්මිකාමික මෙන්න මේ ආකාරයට පිස්සුනේ. මේක දැනම ත්‍රිපිටකය කියවනවා. කිව්වා මට පෙන්නලා. මම තුමික මේ ඊ ආමුදුරන්ට කියන්න තරම් ගුණයක්ද මේ කියලා. ත්‍රිපිටකය කියවන එක. මොකද දැන් කියන්නේ ඔය මේ රාමඤ්ඤනිකායෙන් ලේකම් ආමුදුර මට කියන්නේ ත්‍රිපිටක ධාරී කියලා. මම දන්න මොන මඟුලක්වත් නැහැ මට සිංහල තේරෙන්නේ නැහැ ඉංග්‍රීසි තේරෙන්නේ නැහැ කුණු හරපත් කියවන එක ගානට රේට් එකට කියවන්න කියවන්න කොපි කරපු දැනුමක් නෙවෙයි මයි ළඟ තියෙන්නේ මං කියවලා හදාගත් එක මම සත්‍ය සහතිකයක් ඉල්ලන්න ගියාම පෝස්ට් ගේජුගේ ඩිරෙක්ට් කතා කරලා කිව්වා මම දෙන්න චරිත සහතිකයක එකකට දියුන්න කෙලවරක් කරන්න බෑ කියලා මම ඉතින් ගියා යන්නේ සාය කතා කරලා කොලයක් කරගෙන ලිව්වා කොහෙන්ද ඉංග්‍රීසි ඉගෙන ගත්තේ කියලා මොකද පන්ති කාමරේම දැන් කිසිම තැනක නරක වචන නැහැ කිව්වා. අයි පොතේ තියෙන එක ඉගෙන ගන්න ස්ලෑන්ග්ස් නැහැ. බજાર භාෂාව නැහැ. මොකද ඉගෙනගෙන තියෙන ගුරුවරයා කියපු ටික විතරයි. මේ කවුරුත් පිච්චරය බැලුවට මට තේරෙන්නේ නැහැ. මිනිස්සු කතා කරලා මට තේරෙන්නේ නැහැ. මොකද මේ මිනිස්සු කතා කරන ඒගොල්ලන්ගේ කෙටි යදුන්නේ කෙටි යදුන්නේ නැහැ. ඉගෙනගෙන තියෙන හැටි ඉගෙන තියෙන පන්ති කාමරේ විතරයි. ඉතින් තියෙන්නේ සුද්ධ නිකන් සભ્ય ඉංග්‍රීසි විතරයි. තින්ස කියවන්න ඔය පැත්තකට වෙන්න එපා මොන ඕනේ කුණුර පොතක් කියවන්න ප්‍රශ්නයක් ඕනේ නැත්නම් මම ඊළඟ මම දෙන්නම්. මයිල ඕනේ එකක් තියෙනවා. ත්‍රිපිටකය කියවන්න. නැවත නැවත කියවන්න. එක්කෙනෙක්වත් කියවන්නේ අඩු ගන්න හාමුදුර කෙනෙක් කියවන්නේ අනේ කබඩ් එකට දාලා ලොක් කරලා වැඳිනවා ධර්ම රත්නයට নমස්කාර වේවා අඳුකුරපත්තු කළා දිනවා කබඩ් එක ඉස්සරහා කියවන්නේ නැහැ ඒ නිසා කියවපන් ගම්පලයා ඔය ජීවන් නැති වුණාට කමක් නැහැ අඩු ගානේ සූත්‍රේ තේරෙන්නේ නැහැ කියලා හරි තේරෙනවනේ. ඊට වැඩි දැනුමක් ඇත්තේ නැහැ. මේ සූත්‍රේ මට තේරෙන්නේ නැහැ. ඒකල ගිහලා අහන්න ගියාම ඒ මනස විස්තර කරලා අහන්න ඔයා කියවලා දෙන්නේ මම කියවලා නැහැ. <laughs> මෙල්බන් ටීම් එකේ ඇවිල්ලා කතා කරන වෙලාවේදී අයියා වගේ කතා කරන චිත්‍ර කතා කරලා ඇහවලු මේ අහවල් සූත්‍රය. එයා උත්තර දෙන්න හනු අය සූත්‍රේ කියවලා තියෙනවද නැහැ. එහෙනම් මොකද කතා කරන්නේ? ඔය කියන දිකේ සූත්‍රේ කියවලා තියෙනවද නැහැ. මේක පුස්කොළ පොතේ තියෙන්නේ, පාලියෙන්ද තියෙන්නේ. කොහොමද තියෙන්නේ? දන්නේ නැහැ. අරයා මෙහෙම කියලා තියෙනවා, මෙයා මෙහෙම කියලා තියෙනවා. එහෙම එක බුදුහාමුදුරේ අසන්න කළා නැහනේ. පොත තියෙනවා. අරගෙන කියවන්න සාගරයකට වැටෙනවා වගේ. සාගරයේ බඳු වේදනාවෝ බින්දි බින්දි අනු ඉතින් ඔය බෑ කියන්න එපා. කියවල බලන්න මම කුරානෙත් කියවනවා. බයිබලෙත් කියවනවා. මහා භාරතයත් කියවනවා. කියලා ආවට පස්සේ අහනවා මොන ආගමේද? ඔය මේ පොත කියවනවද නැහැ? ඉතින් මනුස්සයා කියනවා මට ඔබ වහන්සේට කියන්න හිතනකොට මම කියලා වැඩක් නැහැ නේ. මම කෙලිම දෙයන්නාන්සෙමනේ මම කතා කරන්නේ. අපි හොට්ලයින් එකේ මම ඉන්නේ. මම කෙලිම බයිබලේ කියවන්නේ. ඔබ කියවන්නේ නැහැ නේ. ඒ 10ක් වැඩ තියෙද්දි මට වෙලා තියෙනවා. ඒ වගේ එකක් අහුනොත් කියවාගෙන යනවා. ත්‍රිපිටකේ ආයෙ කියවන්නවා. ඔය කොච්චර දැනුම තිබ්බත් ඔය ඥානං සංසික පොත ආයෙ බණක් අහනකොට ඥානාරාම සංසයට අහනකොට පුදුමාකාර අලුත් ඉලක්ක එනවා. අරකම හැත් බැඳෙනවා. භාවනා කරලා විතරක් මදි. කියවන්න ඕනේ ධර්ම සාකච්ඡා කරන තමයි තකතිරුකම හෙලි කරන්න ඕනේ. හොඳට රිවර්ට් වෙන්න බුහුණට වදින්න ඕනේ දෙක. ආ ඒකෝට තේිනවා යකෝ කොච්චර අපි දන්නේ නැද්ද කියලා. ඉතින් ඒක කියලා දෙන්න මම ගුරුවරෙක් ඉන්නේ. දන්නවයි කියලා ඔටුනු බලන් දන්නම් ගුරුවරෙක් ඕනේ. ඒක ඊට වැඩිය මැට්ටෙක්. කවුරු හරි ඔයගොල්ලන්ට මේ උපාධි සාහිත්‍ය දෙන්න හදනවනම් කවදාත් විශ්වාස කරන්න එපා. කිසිම එහෙම සුදුසෙක් මේ ලෝකේ නැහැ. ඔව්ද අපිට අපිට නඹුනාම දෙන්න කවුද ඉන්නේ මේ ලෝකේ? කවුද බුදුහාමුදුරට නඹුනාමයක් දෙන්න පුළුවන් කෙනෙක් කවුද ඉන්නේ ලෝකේ? බුදුහාමුදුර කෙනෙක් විතරයි. සක්‍රීයෙන් ජයල බුදුහානිකුතුම රත්තරන් උටුනක් දාන ඔබ වහන්සේට බුදු හිඳ කියලා. අර ඉන්දියාවේ ඉඳලා තියෙන උත්තම උත්තම පඬිතේ. ඉතින් කුමාරෙක් ඇවිල්ලා ඉගෙන ගත්ත පස්සේ කුමාරයා රජ වුණාලු. රජ වුණාට පස්සේ හරි හරිම අහිංසක මිනිස්සෙක්. ඇවිල්ලා මේ රත්තරන් වලුරු දෙකක් ගිහිල්ලා බාර දුන්නා. වංශය ශ්‍රී ලංකාවේ මේ කරත් එක පෙරලන පෙරල පෙරලින්ද ගඟට වැටුණා. බලලා. කුමාරයා කිව්වලු යකෝ ලෝකේ තියෙන හොඳම රත්තරන් හොඳම දක්ෂිත දාලා හැදුවේ කියලා පැන්නලු ගඟට. බහිනකොට කිව්වලු අනිත් එක විසිකලා ඔන්න ඔය හරියට වැටුණා කිව්වලු. ඒ දෙවෙනි එකත් විසිකලා ගඟට. ඒ ගිනාවු උත්පරිහිම ගුරු පූජාව. දෙන්න බෑ කොහොම දෙන්නේ අපි බුදුහාමරණ මොකෙන් සලකන්නේද ගුරුවරයෙකුට අපි කොහොම සලකන්නේද අපි කියනවා නම් ගුරුවරයා ත්‍රිපිටක ධාරේ විචිත්‍ර ධර්ම කතික උභේ විහාරාධිපති කියලා ඊට වෙඩි විලි ලැජ්ජාවක් තියෙනවද මේ ශාසනේ කාටද මේ කවුද මේ කතා කරන්නේ අපි දන්න ශේෂ්ත්‍රිකද මේ කතා කරන්නේ අපි තාම මේ වැල්ල බාගෙන රැල්ල සෙල්ලම් කරන සිල්ලු කොල්ල මිසක්කා අපිට මහමූද තේරෙනවද අපිට ගොඩබිම තේරෙනවද අපි මේ උජාර භාතාවල් කතා කරන අපි කවුද බුදුහාමුදුරුවෝ සියල්ල දැනගෙන කතා කරන කෙනෙක්. බුදුහාමුදුරුවෝ දන්නවයි කියලා අපිට බය නැතුව කිය හැකියි. හැබැයි ඒක සම්පූර්ණ දැනගැනීමේ ඥාණය මට තියෙනවා. කුසලතාවයේ තියෙනවා. තාම ලැබලා නැහැ. ඒක වෙනම දෙයක්. හැබැයි ලැබුවේ නැහැ කියලා අව탁සේරුකුත් හැම මිනිස්සෙකුටම හැමදේම තේරුම් ගැනීමේ හැකියාව තියෙනවා. ඒ මිනිස්සු විහිං අයියෝ මට නැහැනේ මට අරක නැහැනේ මේක නැහැනේ කියලා කිව්වට manussකම නැති කරන්න බෑ මොනම අපරාධකින්වත්. manussකම වැඩි කරන්නත් බෑ මොනම දැනීමකින්වත්. මනුස්සකම මනුස්සකමයි. ඉතින් මනුස්සකම අතින් අපි සමානයි. අපි කියන හිතෙන් සමානයි කියලා අපි මිනිස්සුයෝ. එක්කෙනෙක්වත් කැමති නැහැ නේද? ඒගොල්ලෝ කියලා කියන්නේ මට ඩිග්‍රියක් ඕන, නමට පිටිපස්සේ කැලලක් ඕනේ, මුලට කැලලක් ඕනේ. කැලි දාන්න ගියාම අර තියෙන එක නිකන් දසරත රජුරන්ගේ බෙරේට මැණික් කිබ්බුවා වගේ <coughs> නිකන් බුබ්බු ගන්න. සබ්බ කියලා සංකල්පයක් තියෙනවා. සියලු දැනගැනීම අවශ්‍ය නැහැ නිවනට. නමුත් අපි භාගයක් ප්‍රතික්ෂේප කරන ගතියක් තියෙන අරමුණක ඒ තාක්කල් නිවන නැහැ. අරමුණ 100ක් ප්‍රතික්ෂේප කරන්න එපා. 100ක්ම බාර ගන්න. එදාට නිවන. අපි මේ කොන් කපලානේ පාවිච්චි කරන්න හදන්නේ. තවදාව සත්‍ය අවබෝධ වෙන්නේ. ඔය අපි විසිකරන කෑල්ලේ සත්‍ය තියෙන ඉතින් සාමිහිරි දේ, අප්පිරේ වෙච්ච දේ, පෙරදිච්ච දේ, වැරදිච්ච දේ සතුටින් මුණ දෙන්න යන. එදාට සබ්බ කියන එක හම්බ වෙයි. දැන් අපි යනවා විනාඩි 20ක් විතර ගන්න දෙනවා. අපි යනවා ඊත්තාවතා ചാති ගාථා සජ්ජායනා කිරීමේ අපේ සවන දේශන සැසිවාර නිමාව සටහන් කරනවා. ඊත්තාවතා චංගම්මේහි සම්පතම් පුඤ්ඤ සම්පදං සබ්බි දීවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ඊත්තාවතා චංගම්මේහි සම්පතම් පුඤ්ඤ සම්පදං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා එත්තාවතා චංගම්මේහි සම්පතං පුඤ්ඤ සම්පදං සත්තානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා ආකාසත්තා ච බුම්මත්තා දීවා නාග මහිත්‍තිකා චිරං රක්칸තු සාසනං ආකාසත්තා ච බුම්මත්තා දීවා නාග මහිත්‍තිකා අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දීවා නාග මහිත්‍තික පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු මං පරං ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ ඉදං වෝ ඥාතිනං සුඛිතා හොන්තු ඥාතියෝ ඉදං වෝ ඥාතිනං හෝතු ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්ත්‍ය පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්ත්‍ය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සමාගමෝ හෝතු යාව නිබ්බානපත්ත්‍යා සාදු සාදු සාදු සුවපත් විත්වා කමාමි කමිතබ්බං සුවපත්